නමුත් ශාසනය දන්න කෙනෙක් එහෙම නැත්නම් ශාසනයේ සීල සමාධි ප්‍රඥා භාවනා කළ භාවිත මනසක් ඇති කෙනෙක්. භාවිත මනස කියන එක අත්දැකීම් සහිත කෙනෙක් කියන එකයි. එහෙම කෙනෙක් ඒහා සමාන පුංචි අකුසල කර්මයක් කරලා එයා මෙතනදී මේක ගෙවනවා. වර්තමාන වශයෙන් මේක ගෙවන් දානවා කිසියම් දෙයක් ඉදිරියට පවත්න්නේ නැහැ ඉදිරියට ප්‍රශ්නයක් ඇති කරගන්නේ ඒ නිසා මොන කර්ම විපාකයක්ද කියලා බුදුආන විපාක වෙන්න දෙයක් නැහැ කර්මේ පැහෙන්න දෙන්නේ නැහැ වැවෙන්න දෙන්නේ නැහැ එතනම සමාව ගත්තා එතනම කතා කරුවා වැඩි ඉවර කරා ඒ හේතුව ඒකේනා මේ භාවිත මනසක් ඇති නිසා එයා දන්නවා මේ අනවශ්‍ය ප්‍රශ්න ඇති නොකරගෙන එතන එතන ප්‍රශ්න විසඳගෙන යන ක්‍රමේ. ඉතින් ඒක දන්නේ නැති වෙන්න හේතුව ඔලොමලකම. ප්‍රශ්නයක් එනකොට වැරද්දක් වෙච්ච ගමන් එතනම සමාවිල්ලගෙන කටයුතු කරන්න පුළුවන් නම් ඒක නා දන්නවා ඒ ටික ලැජ්ජාවට කාරණාවක් තමයි. නිකම් බයපක්ෂ ජීවිතයක් වගේ තමයි පේන්නේ. හැබැයි එකතුවක් වෙන්නේ එතන එතන අපේ සමාජ ධර්මයට පහපොච්චාන්නයක් කරන සමාව ගත්ත ඉවරයි. ඒකේ බාහිර චිත්‍රය ඔය අභ්‍යන්තර වශයෙන් අපි අපේ මනස ගමන් කරන පාරක් තියෙනවා, කය ගමන් කරන පාරක් තියෙනවා. ওই ගමන් කරන පාරවලට විවිධ හරස් කැපීම් එනවා. අපි මනස මොකක් හරි යදී කල්පනා කරනකොට ඔන්න සද්දකින් වේදනාවක හිතවිල්ලෙන් කරදර වෙනවා. අපි පාරේ යනකොට එක එක නැවිල පාරේ හැප්පෙනවා, හරහට යනවා. ඒ කරන හැම වෙලාවකම මේ හිතාගට නැතුව අහම්බෙන් මේ ආගන්තුකෝ සිදුවෙන කාරණා නිසා අපි ගමන වැත්තක දීලා එතනත් ප්‍රශ්නයක් ඇති කරගෙන ගමන කරගන්න හම්බෙන්නෙත් නැහැ. පටලවා ගැනීම කරනවා. ඒ පටලවා ගැනීම නිසා අපි කොහෙන් කෙලවෙනවද කියලා දන්නේ. ඒකටත් කියනවා අභාවිත මනස. අභාවිත කය. අභාවිත සීලේ. අභාවිත චිත්ත අභාවිත ප්‍රඥාව කිය. ඉතින් මේ ਸਰවඥාන්සේ මේ දෙකටම ආදර්ශ පෙන්නවා. සාමාන්‍ය ජීවිතය ගත කරනකොටත් එහෙම නැත්නම් අපි හිතන පාරමිතා පුරන කාලේ එහෙම නැත්නම් බුදු වෙන්නේ ඉස්සර වෙලා පස්සේ බුදු වුණාට පස්සේ වුණත් ඒ කටයුතු කරන කිසිම තැනක කොස්සක් ඉතුරු කෙරුවේ නැහැ. එතන එතනම ඉවරයි. ඒ වගේම අපි හිතන්නේ නම් සරුවචනාංශයට මේ ගමනක් යනකොට කරදරයක් වෙන්නේ නැහැ. නැත්නම් හිතට කිසි කරදරයක් එන්නේ නැහැ, හිතවිලි එන්නේ නැහැ, වේදනාවක් එන්නේ නැහැ, සද්ද නැහැ කියලා. නමුත් සරුවචනාංශ කියන්නේ ඔය මේ ලෝකෙම තමයි සරුවචනාංශෙත් අපිත් එක්කම වගේ තමයි හිටියේ උන්වහන්සේ දේවී දෙවියෙක්වත් බ්‍රහ්මයෙක්වත් ගාන්ධාරයෙක්වත් මොකෙක්වත් නැහැ. මම මිනිස්සෙක් කිව්වා. මේ මේ විදිහමයි. කිසිම තැනක කොස්සක් ඉතුරු කරුවේ නැහැ. පටලවිල්ලක් ඉතුරු කරේ නැහැ. එතන එතනම ඉවර කරා. අන්නේ ඉවර කරනකොට ditthිය ධම්මේ වේදනීයං හෝති. අනික් කෙනෙකුට වැඩිය ටිකක් යටහත් පහත්ව ජීවත් වෙන්න වෙනවා. අනික් කෙනෙකුට වැඩිය සමාවිල්ලාගෙන පාපොච්චාරණය කරගෙන ඉන්න වෙනවා. ඒක ටිකක් කරදරයි. ඔලමලකමට කරදරයි. මාන්නක්කාරකමට කරදරයි. නමුත් Taman දන්නවනම් මේක වැල් පොලියට දුවන්න දෙනවට වැඩිය එතනදීම ඉවර කරන්න පුළුවන් ක්‍රමයක් සරුවච්චන්සේ පෙන්නලා තියෙද්දී වාද විවාද කරන කන තෝතෝ වරපල කියාගෙන ආයුධ ඇරගෙන මේ කරන අද ලෝකේ තියෙන රණ්ඩුව තියෙන්නේ. සල්ලි තියෙන හැම කෙනාම රණ්ඩු. ඒක හිතනවා මේ ඒක තමයි මේ අපේ ප්‍රෞಢත්වය කියන්නේ. ප්‍රෞඩත්වයේ ඔලොමොලකමක් තියෙනවා. අද තියෙන්නෙම උරුට්ටුව. ඒක කොච්චර භයානකද එනත අපිට පේන්නේ නැතුව කරනවද කියනවනම් අද ඉහළටම ඉගෙන ගත්ත හොඳම විද්‍යාඥයෝ 99%ක්ම යෙදලා ඉන්නේ ආයුධ නිෂ්පාදනයේ. එක්කෙනෙක්වත් දන්නේ නැහැ. මහරජිනි වැඩියෙන්ම සල්ලි දාලා තියෙන්නේ ආයුධ ආයුධ කම්පැනි වල. ඒ බොහොම සාන්ත දාන්ත විදියට පොදු රාජ්‍ය මණ්ඩලේ නායිකාව විදියට ඇවිල්ලා ඉතින් සුරංගනාවෙක් වගේ කතා කරලා යනවා. යන්නේ ආයුධ බිස්නස් එකයි. මුළු දේශපාලනේම ආයුධ යන්නේ. ඒ විද්‍යාඥයෝ දන්නෙත් නෑ මේ මම මේ පරිශන කරන්නේ ආයුධ නිෂ්පාදනය කියලා. ඒ ආයුධ නිෂ්පාදනයේ අතුරුඵල තමයි ওই වෛද්‍ය විද්‍යාවේ තියෙන වෛද්‍ය උපකරණ. මිනිස්සු මරන්න හදන උපකරණ වලින් සමහරට සුවවීම වෙනවා. ඒ අතුරුඵල දානවා. මෙන්න මේක හොයාගත්තා මේක හොයාගත්තා මේක හොයාගත්තා. වැඩියෙන්ම වෛද්‍ය විද්‍යාවේ තිබුණේ දෙවෙනි ලෝක යුද්ධෙදී. ඒ තරම් මැරුවා. මරණකොට දකින්න යම් යම් දේවල් සෞඛ්‍යයට හේතුණා. අද අපි කියන අම්මා පුදුමාකාර වෛද්‍ය උපකරණ අපිටද තියෙන්නේ කියලා. ඒ ඔක්කොම අටන් ගන්න තියෙන්නේ. අපි ළඟ තියෙන සෙල්ෆෝන් එක, අපි ළඟ තියෙන මේ වාහන, මේ සේරම යුද්ධයට හදව බඩු. ඉතින් ඒක අපිට පේන්න තියෙනවා. අපි කොච්චරක් දැනුම පාවිච්චි කරනවද කියලා මානව විනාශ කරන්න. ඒක සුද්ධ සම්බන්ධයක් තියෙනවා. වැඩියෙන්ම දැනුම තියෙන එක වැඩියෙන්ම මානව මානව විනාශ කරන හැම ਸਰවඥාන්සේ තමයි සියල්ලම දන්න කෙනා. උන්වහන්සේ විතරයි කිසිම එහෙම කරදරයක් නැතුව ප්‍රශ්න ඇති කරගන්න එපා. එතන එතන ලියලා දාන ක්‍රමී. ඒක අපිට පේන්නේ අර නෝන්ජල්කමක් වගේ. එහෙම නැත්තම් බය අඩු ගතියක් වගේ. ඒක ඉතින් නොදන්න කෙනාගේ වැඩේනේ. අපි එමනේ අපි යමක් කමක් ඇති කට්ටියනේ. ඉතින් අපි එහෙම ලේසියෙන් අරින්න හොඳ නැහැ කියලා හැම තැනම ගැටුම් ඇති කරගන්නවා. ඉතින් එහෙම කෙනා ඒ පුංචි ප්‍රශ්නයක් නිසා මහා උලක් ඇති කරගෙන අවසානයේ අපාය යන තරයි යනවා. අපි මේ කොහෙද යන ගමනකදී හම්බෙච්ච අතුරු දෙකකින් මේ කටයුත්ත කරගන්න. නමුත් ਸਰවඥාංශ පෙන්වනවා ඒ වැරද්දම කරලා තව කෙනෙක් මේ ජීවිතයේදී මේ ගනුදෙනු කරලා ඉවර කරලා හොඳයි හොඳයි ඒක ගණන් ගන්න එපා. එහෙම තමයි කිය. නානුම්බි කහය තියා ඊගාවාත්මෙට මොනවක්වත් ඉතුරු කරන්නේ නැහැ. ඒ කර්මෙ පැහෙන්න දෙන්නේ නැහැ. අපි ගන්න කර්ම විපාක වෙනවා කියලා විපාක ගැන පැහැෙනවයි කියන එකයි gediyak පැහැෙනවා වගේ හොද්දක් පැහැෙනවා වගේ පැහැෙන්න දෙන්නේ නැහැ පැහුනට පස්සේ මේක හැඩේ සම්පූර්ණයෙන්ම වෙනස් වැල්පොලි සිස්ටම් එකට යන වැල්පොලි ක්‍රමයට යන. ඉතින් අන්නේ දේ දැනගෙන අපි යෝගාවචරයන් වශයෙන් කොහොමද අභාවිත කයක් ඇතිව අපි පටන් අරගත්ත මේ ජීවිතය භාවිත කයක්. එහෙම නැත්නම් සිල්පද නිකන් බూరు එක කරේ පටන් ගත්ත හකුරු වගේ අදපු සිල්ගත් අපි දැන් මේ සීලේ සමාධියට තුරුදෙන විදිහට කොහොමද රකින්නේ? එහෙනම් මේ සමාධිය නිසා අර සැප මේ සැප බලාපොරොත්තු වෙච්ච අය මේ සමාධියේ තියෙන ඇත්ත ඇති හැටි දකින්න විතරයි මැජික් සඳහා නෙවෙයි. গুপ্ত දේවල් සඳහා නෙවෙයි මේ ආගම අපිට පෙන්වන්න හදන මේ විකාර වලට නෙවෙයි සමාධිය ඕන කරලා තියෙන ඇති හැටි දකින්නයි. මෙන්න මේ සඳහා අපි කොච්චර ලෑස්තිද කියලා බැලුවොත් ගොඩාක් අපිට තව ඉතුරුලා තියෙන වැඩ. හැබැයි වාසනාවට තියෙන අපි ළඟ ගොඩක් ආයුධ තියෙනවා දැන්. අපි ළඟ ගොඩක් උපකරණ තියෙනවා. අපි ළඟ තුනක් ක්‍රමවේදය තියෙනවා. නමුත් මේ ආයුධ උපකරණ තිබුණාට ඒක පාවිච්චි වෙන්නේ නැත්නම් යුද්ධෙත් නැති කඩුව කොස් කොටන්නද කියලා. එහෙම නැත්නම් වැඩි ඕනේ නෝට ආයුධේ ගාලා නැත්නම් ලොකු සංසීන කාලේ කියනවා යුද්ධෙදී ආයුධ ගන්න බෑ. යුද්ධෙට යනකොට ආයුධ ගාලා තියෙන්න ඕනේ. ඒ වගේ අපි මේ කරගෙන යන වෙලෙදී අපි කොච්චරක් මේ භාවිත කාය භාවිත සීල භාවිත චිත්ත භාවිත ප්‍රඥා හදාගෙන තියනවාද? ඒකට හදිසියක් කරදරයක් අමලියක් හිරියරයක් අරියාදුවක් එනකොට අපි කොච්චරක් ඒකට එළඹිලා එතන මේක ඉවර කරන්න බලනවාද? එහෙම නැත්නම් ඒක හැත් බැඳ බැඳ රොස් තියාගෙන රොස්පරොස් තියාගෙන හිතේ කහට තියාගෙන ඔච්චර යනවාද කියලා බැලුවොත් ඔච්චරම තමයි සත්පුරුෂයා සත්පුරුෂයා අතර ඇති වෙනස. ඔච්චරම තමයි ආර්යයන් වහන්සේ කෙනෙක් සහ පෘථග්ජනෙක් ඇති අතර වෙනස. ඉතින් ඒ සඳහා මේ භාවිත සහ අභාවිත කියන වචන දෙක ගන්නකොට මේකට ඊටාම සම්බන්ධයෙන් ගන්න එකක් තමයි මේ ඉන්ද්‍රිය සංවරය කියන එක. යම් කෙනෙකුගේ සංවරණ වෙච්ච ඉඳුරන් කියලා අකුලා ගන්නාලද ඉඳුරන්. ඒ කියන්නේ ඉබ්බෙක් කට්ටක් ඇතුළට ගත්ත අවස්ථාවක් හිතාගෙන ඉතින් ඉන්ද්‍රිය සංවරය කියලා අකුලාගෙන ඉන්නේ. අඬුපොප්පණ්ඩ යන එක තමයි ඔක අනිත් පැත්ත. අඬුපොප්පණ්ඩ යනවයි කියලා කියන්නේ එකක් කඩතුළු හදා මකා ගන්නට ගොයින් මට උණු වියෝයා දෙකක් කඩතුළු හදා දුන්නයි ඉඳුරුවේ ආචාර්යයි කියලා කතාවක් තියෙනවා. එකක් හදන්න කියලා පටන් ගන්නකොට දෙක තුනක් හැදිලා. උදාහරණයක් වශයෙන් කියනවා අපි පරණ කරපු අකුසල කර්මයක් නිසා කවුරු හරි අපට දන්නේ නැති කෙනෙක් අදාළ නැතුව ඇවිල්ලා බයිනෝ. එතෙන් අපිට වැරදි පටවනවා. එතෙන් අපි දේව අපරහෙන් බලනවා. මම දන්නවා ඒ වනසත් එක්ක මයත් එක්ක ගැටෙන්න දෙයක් දන්නෙත් නැහැ. නමුත් මට පේනවා දැන් ඉතින් අරියාදුවර තියෙන්නේ කියලා. ඉතින් ඒ වෙලාවේදී තමන්ට තේරුම් ගන්න පුළුවන් නම් මේ පරණ කර්මයක් ගෙවෙන්න හදන්නේ අලුතෙන් කර්ම රැස් නොකර ඉන්න එක තරම් මට භාවිත මනසක් තියෙනවද කියලා දැනගත්තොත් දැන් මේ මිනිස්සයා දැන් මට මොනවා හරි කෙරුවොත් මමත් කේන්තුනොත් ඒ මිනිස්සයත් කර්ම රැස් කරනවා. මටත් අලුතෙන් කර්ම රැස් වෙනවා. මම යෝගාවචරයෙක් නම් භාවිත මනසක් ඇති කෙනෙක් නම් එයාට ඒ ඒ ආපු කාරණාව කරගන්න බැරි වෙන විදියට නැත්නම් ඒ වීතික්‍රමණය කරන්න බැරි වෙන විදියට බොහෝම බයපත් වෙන ඇත්ත ඇත්ත මහත්තර කේන්ති ගියක ඇත්ත. මම ඇතිමුත් මේ වැඩි වෙලා තියෙනවා සමා වෙන්න අනේ. මේ එයාටම රජකම දීලා මේ සිද්ධිය වෙන්න දෙන්නේ නැති වෙන කටයුතු කරන්න ගත්තොත් ඉතින් අපිට කරන්න බැරි අපේ මාන්නකාරකම නිසා ඔලොමලකම නිසා අහිංසක නැති නිසා අන්න ඒ වෙලාවට ඥානේ පාවිච්චුනේ නැතුව ඒ මනුස්සයාට එකට එක කියන්න ගත්තොත් ඉතින් මේ මනුස්සයා එකට එකට එක කෙරුවට අපි ඒ නිසා එකට එකකින් නතර වෙන්නේ නැහැ නේකට දෙකක් කරනවා. බුද්ධ ඥානසේ සඳහන් කරලා තියෙනවා සච්චේ නේරේති අත්තානං කංසෝ උපහත යත. ඒසපත්තෝසි නිබ්බානං සාරම්භෝ තේන විජ්ජති. බුද්ධ ඥානසේ සඳහන් කරන ඔය මේ තට්ටු කරපුවාම ටින් ගාලවදින පාත්‍ර තියෙන්නේ. රින්ගින් බෙල් රින්ගින් බෙල් කියලා කියන්නේ. අන්න වගේ කංශ භාණ්ඩයක්, ලෝහ භාණ්ඩයක් අරගත්තොත් ඒක ඒක ඝනව ශක්තිමත්ව තියෙන වෙලාවේ ඒකට තට්ටු කරොත් ඒකේ රැව්පිලි රැව් දෙනවා. කිංකිණි නාද රාශියක් තරංග වශයෙන් යනවා. ඒක තමයි අපි පාවිච්චි කරන්නේ රින්ගින් බෙල් එක. ඉතින් බුදුහාමුදුරුවෝ කියනවා අපට අන්න වගේ කංශ කන්ත භාණ්ඩ, ලෝහ භාණ්ඩයක් පිපුරුවයි කියලා හිතන පැලිරක් ගියත් අර තට්ටු කරාට කිංකිණි නාද දෙන්නේ නැහනේ. තට්ටු වෙලාට බොල් ලඩක් නැකලා නතර වෙනවනේ. අන්න ඒ වාගේ හැසිරෙන්න කියනවා පැලිච්ච කංශ භාණ්ඩයක්. ඔය කවුරු හරි බැන්නට එකට එක් කියන්න යන්න එපා. කවුරු හරි ගැහුවට එකට එක් කරන්න යන්න එපා. කවුරු හරි ඔරොප්පුවට තරහට බැලුවට රවල බලන්න එපා. උඹ නිකන් පැලිච්ච කංශ භාණ්ඩයක් වගේ හිටපන්. සත්‍යේ නේරේසි අත්තානං කංසෝ උපහතා යත. පැලිච්ච කංශ භාණ්ඩයක් වගේ වෙලා ඔබ ආත්මේ দমনය කරපන්. ඒසපත්තෝසි නිබ්බන. ඕකට තමයි මන්නේ වෙන්නේ කියන්නේ. සාරම්භෝ තේන විජ්ජති එකට එක කීමක් උඹට නැහැ. සාරම්භ කියලා කියන්නේ කියන කියන එකටපත් උත්තර දෙනවා. එයා එකක් කියනොත් මෙයා දෙකක් කතා කරනවා. ඒක මිනිස්සෙක් හිටියලු ඒ මිනිසාට කොච්චර සාරම්භය තියෙනවද කියනවනම් ඒ මිනිසෙක්ගේ ප්‍රශ්නයක් අහුවොත් එයාට උත්තර දෙනකොට ප්‍රශ්න තුනක් අහනවලු අනික් මිනිහාගේ. ඉතින් කවුරුසි මිනිස්සෙක් කියලා කිව්වලු දැන් මේ අනේ මේ උපාසක මහත්තයා මෙහෙමයි. ඔයාට ඒක ප්‍රශ්නයක් ඔයාගෙන් ඇහුවොත් ඔයා ප්‍රශ්න තුනක් අහනවා කියලා කතාද කවුද? තමසර කවුද කියේ? මමද? කියලා ඒක ප්‍රශ්න අහන ප්‍රශ්න තුන අහලා ඉවරයි. අද ඉන්න ඔක්කොමලා අනුපුප්පගත සමාජයක් තියෙනවා. හොස්ස ළඟින් මැස්ස යන්න බෑ. ඉතින් එවැනි සමාජයක හුදකලාවේ තියෙන වටිනාකම තේරුම් ගන්න. එහෙම කෙනෙක් නොදකින් නොපතන් නොදොමකින් කියලා ගහක් එක ජීවත් වෙන එක. ගලක් එක ජීවත් වෙන එක. ගඟක් එක්ක ජීවත් වෙන එක. මොකද හැම කෙනාම නැට්ට උසගත්ත මේ හනුවා වගේ ඉන්නේ. පොඩ්ඩ මිස් වෙන්න බෑ. ඔය වෙලඳ බාන්න විකුණ කට්ටිය නා නලල කට කනේ දිහා hina වෙලා පාරිභෝගිකයන්ට සලකන්නේ අම්මා පුදුමාකාර සංස්කෘතියක් තියෙයි. සිංගප්පූ ගිහිල්ලා බලන්නකෝ. අම්මෝ පොදුම hinaව. හැබැයි බඩුව රිටර්න් කරන්න යන්න බලන්න. ඉවරයි. ඔය කී ඔක්කොම බිස්නස් hinaවල් තියෙන්නේ. අපි මේක තමයි මැනේජ්මන්ට් ටෙක්නික් කියලා දුගන්නන්නේ. මේ කවුරු එනකොට වාසියට කට කණේ. පොඩ්ඩ මිස්සෙච්ච ගමන් නිලධාරි වාදයක් එන්න පටන් ගන්නවා. භික්ෂුන් වහන්සේලා අතර ඒක කරන්න බෑ. කරන්න ඕනෙත් නෑ. බුදුජානසී සඳහන් කරන්නේ ප්‍රියහින් බලලා. කයෙන් වෙනස් වුණාට ඒක හිතින් ජීවත් වෙලයි කිය. එයා හිතින් මරදුනාට කමන්නේ. ඒ වෙලාවේ කරබනේ ඉන්න. මොනක්වත් කියන්න යන්න එපා. පස්සේ කතා කරලා කියන්නේ මේ නිවුණාට පස්සේ මෙන්න මේම වුණේ මම ඇතිමුන් නෙවෙයි උනාට මං කරබන හිටියේ ප්‍රශ්නක් ඇති නොවීම සඳහා කියලා. ආන්න ඒකට අපි කියනවා භාවිත කය, භාවිත සීලේ, භාවිත චිත්ත, භාවිත ප්‍රඥාව කියලා සාමාන්‍ය වචෙන් කියනවා අහිංසකම කියලා කියන්නේ ඔකට තමයි. අපි ළඟ වයසට යන්න යන්න හොස්ත ළඟින් මැස්ස යන්න බෑ. පොඩ්ඩ විශ්ෙච්ච ගමන් ක්‍රිමිනල් නඩු යන. ඉතින් මොකද හේතුව භාවිත මනසක් නැති. එනිසා කොච්චර උගත් වුණත් මේක තියෙන්න ඉඩ තියෙනවා. කොච්චර ලස්සන වුණත් මේක තියෙන්න ඉඩ තියෙනවා. කොච්චර ශිල්පීය ඥාන තිබුණත් මේක තියෙන්න තියෙනවා. කොච්චර දන් දුන්නත් මේක තියෙන්න තියෙනවා. කොච්චර සිල් රැක්කත් මේක තියෙන්න තියෙනවා. මම මේක රිදෙන්න නෙවෙයි කියන්නේ සිල් රකින්නාගේ තමයි මේක වැඩිම. දුස්සීලෝකාට වැඩිය සිල්වතුන් ළඟට හොස්ස ළඟින් මැස්ස යන්න බෑ. ඒක පිළි අරගෙන තියෙනවා ධම්මසංගණී අට කතාවේ. ඒකේ කියලා තියෙනවා සීලයක් නොරකින තාම විවේකයක් ගත්තේ නැති ගිහියා ඉන්නවනේ සාමාන්‍ය කාමභෝගී ගිහියා. එයා සංසාරයට බැඳෙන්නේ තණ්හාවෙන්. ඒක අපි දන්න තියෙන්නේ. දුකට හේතුව තණ්හාව කියලා. යම් කිසි කෙනෙක් සිල් රැක්කා නම්, යම් කිසි කෙනෙක් පැවිදි වුණා නම්, එයා සංසාරයට බැඳෙන්නේ ද්වේෂය නිසා. යට කද්දාකවත් බෑ තව කෙනෙක් දිහා බැලලා සම මට්ටමින් හිතන්නේ ආ හිතන්නේ මෙයා ඉන්න හැටි අර නෑ කන හැටි අර නෑ බොන හැටි අර නෑ සිල්පද කඩනවා එහෙමද එහෙම කරන්න පුළුවන්ද කියලා අර ඇති වෙන ප්‍රශ්න නිසා හුඟක් වෙලාට ද්වේෂයෙන් සිල්ලුතුන් අතර ද්වේෂය කියන එක ඒ බොම් ප්‍රසිද්ධ කාරණාවක් පොඩ්ඩක් කණ්ණාඩියක් ඉස්සරහට කියලා බලන්න මොකද වෙලා තියෙන්නේ කියලා සිල් ගත්තට පස්සේ අපිට මොකද වෙන්නේ කියලා මේ අනික් කෙනා ගැන කිසිම අනුකම්පාවක් තෙතක් නැතුව මේකෙදී මම දන්නවා මම කාට වරද්ද ගන්නවයි කියලා. මෑණිවරු දිහා පොඩ්ඩක් බලන්න මොකද වෙලා තියෙන්නේ කියලා. පැවිදෙන්දි ඉස්සෙල්ලා මම මල් වගේ ලස්සනට වැඩ කරන හිටියා. තට්ටේ ගෑව නේද? සිවුර දැම්ම නේද? යක්ෂණියෝ. දෙන්නේකොට එක තැනක ඉන්න බෑ. සංඝයත් එහෙම තමයි. හැබැයි අපි කොහොම හරි ওই ෂේප් එකේ අපි ජාම බේරගෙන යනවා. මෙහෙම කියලා අතාරින්න එපා. මෙහෙම කියලා තැල්ල බෑ. නැත්තම් ඒවට අපි උදව් කරන්න ඕනේ, දැනගන්න ඕනේ. ඒක ඉතින් මොන කොන්නේ මේ සීලිය ගත්ත ගමන් අං එනවා. අං ආවට නිකන් බෑ. ඉතින් යාට අං තියෙන බව පෙන්වන්න අනින්නත් ඕන. අං ගැට පුපුරන වෙලාවක් තියෙනවා. ඒක සප්පිරිස සූත්‍රය කියවලා බලන්න සරුවචනන්සේ පෙන්ලා දෙන හැටි. යම් කිසි කෙනෙක් උගත් වුණොත්, ධනවත් වුණොත්, කුලවත් වුණොත් හැකියාවල් තියෙනවා නම්, සිල් රකින්නවා නම් ඒ හැම කෙනාම Taman උසස් anu පහත් කියන ඒ தත්වෙට අනිවාර්යෙන් වැටෙනවා කියලා. අත්තුක්කං සේති පරම් වම්බේති. දකින් දකින්නේ කරපිට අයියෝ මෙයා තාම ගිහි ගියවත් තැල්ලා නැහැ. මෙයා සිල්ල කළවත් නැහෙනි. මෙයා සිල්ලකට හැන්දෑවේ කනවනේ. ඔච්චරම තමයි වෙන්නේ. ඒ ඒ සිල්ලතුන්ගේ හැටි. ඉතින් ඒක නිසා සර්වචනසේ ශ්‍රී මුක දේශනාවක් කියනවා සත් සීලවන්ත සත්පුරුෂයයි කියලා කියනවා. ඒ සූත්‍රේ තියෙන ප්‍රඥාවන්ත සත්පුරුෂයා, ධනවන්ත සත්පුරුෂයා, කුලවන්ත සත්පුරුෂයා, රූපවන්ත සත්පුරුෂයා, සීලවන්ත සත්පුරුෂයා කියලා පෙන්ලා දීලා තිනවා මේ මේ මේගොල්ල මේ හොඳ වැඩ මේ ධනවන්ත කුලවන්තකම ගැන පෙරපින තමයි. නමුත් අත්ත්ුක්කංශන පරමම්බන වලට ගිය ගමන් ගැට්ටුමමයි. ඒක නිසා බුදුරජාණන්සේ මේකට අපිට අපේ සම්ම ගතිය, ජම්ම ගතිය තියේදී අපිව මේකෙන් ගලවලා භාවිත මනසක් ඇති කරගන්න උන්වහන්සේ සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් පෙරම් පොරලා අවුරුදු 45ක් මිනිසෙක් වශයෙන් මනුස්ස ලෝකේ ජීවත් වෙලා පෙන්නවා ගැටුමක් නැතුව ඉන්න පුළුවන් කියලා. ඒකල භික්ෂු සමාජ භික්ෂුනි සමාජ හදලා කිව්වා මේ මේක කරන්න පුළුවන්. ඔලමුලත් එක්කනම් බෑ. අහිංසක නැතුව ගහපා දෙන ජීවිතත් එක්ක බෑ. ඒකට අහිංසක වෙන්න ඒකෙදී ਸਰවචන්නාගිතන එක ප්‍රයෝගයක් තමයි උන්වහන්සේ ඉදිරි පිටදී සියල්ල අහිංසකයි. අපි බුදුහාමර පත්ක දෙල්ල වඳිනවා. ඒ තරම් ಗುಣ කන්දක් ඇති කරගත්ත කාටවත් ਸਰවචන්සේ අගය කරන කෙනෙකුට ਸਰවචන්සේ ඉස්සරහදී අහිංසක නොවී ඉන්න බෑ. අපි උනත් වන්දින ගතියක් ඇති කරලා. ඒකට බුදුරජාණන්සේ නිකන් පෙන්නලා දුන්නා. උඹලට ඕන නම් බලුවන් අහිංසක වෙන්න. හැබැයි වෙන කෙනෙක් ඉදිරිපිට ඒ දේ කරන්න බැරියයි. භාවිත කයක් නැති නිසා. ඒ නිසා අපි දැන් බුදුහාමුදුරු නැහැ කියලා හිතනවනම් ඒ ඉතින් අපි ඔලොමලකමක් තමයි. බුදුහාමුදුරු ඉන්න වගේ තමයි ශාසනය තියෙනවා ධර්මයේ තියෙනවා. ඒ ධර්මයේ ක්‍රියාත්මක කරලා ඉතින් බුදුහාමුදුරු වැඳපු මේ ධර්මයේ ගුරුත්වත්වයේ තියාගත්ත මේ ධර්මයේ අපි ඉදිරියෙන් තියන ධර්මයත් එක්ක කටයුතු කරනවා නම් අපිට කොච්චර දෝ හේතු තියෙනවා කැඩිච්ච කන්ත භාණ්ඩයක් වගේ කවුරු මොනවා කිව්වත් ඒ වෙච්ච ලෝකේ අපි ඔය කොච්චර කරක හදන්න බෑ. අනිත් බුදුහාමුදුරු ගීත් නෑ හදන්න. හැදෙන එකට ඉඩ තිබ්බා. අපි ඒකෙන් ප්‍රශ්න ඇති කරගන්න එපා. අපි පුළුවන් තරම් ප්‍රශ්නයක් ඇති නොකර ගැටුමක් ඇති නොකර ඉදිරියට යන ක්‍රමයි. ඉතින් ඒක නිසා එක දවසක් ඒ මදුබින්නික සූත්‍රයට හේතු වෙච්ච කාරණාව බලනකොට ਸਰවඥාන්සේ දවල් දාණයෙන් පස්සේ ඒ විවේක ස්ථානට ගිහිල්ලා ජංගා විහරණය කියලා කියනවා. හොඳට සක්මන් කළා ගහකට වාඩි වෙලා ඉන්න වෙලාව. එතෙන් ආපු ඒ හුංගුම් බ්‍රහ්මණයයි කියලා තියෙන මේ මනුස්සයත් හැරමිටියක් ගන්න ඇවිල්ලා නිකට තියාගෙන හැරමිටියේ දිග හැරමිටියක බුදුරජාණන්සේගෙන් අහනවා දැන් මේ පැවිද්දෙක්නේ ඔබ වහන්සේ මොන වාදයක් මොන ධර්මයක් මොන දර්ශනයක් ඇති කෙනෙක්ද කියලා. ඒ දවස්වල තිබුණ හැටි මේ මිනිස්සු දැකපුවාම නම් ශ්‍රී ලංකාවද UMPද කියලා නෙවෙයි යහන්නේ. මොන මොන කාගේ ගුරුවරේද මොකද්ද රකින්න භාවනාව. මොකද කරන්නේ මොන වාදීකින් වාදී සමනෝ කියලා. ඒතර බුදුරජාණන්සේ බොහෝ දීර්ඝ උත්තරයක් දෙනවා. දැන් මේ වනසේ ආවේ මේ සුහදව යත් මේ උද්‍යානයේ ඉන්න කෙනෙක් මෙයත් ඉන්න කෙනෙක් බුදුරජාණන්සේ දෙන උත්තරේ අපිටවත් උස්සන්න බෑ. වාදයක් කියනවා බුදුන් යථාවාදී කෝ ආවුතෝ තදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රක්‍මකේ සස්සමන බ්‍රහ්මණියාපජාය මේ මම මලක වාදයක් තියෙනවා දෙවියන් සහිත මරුන් සහිත බ්‍රහ්මයා සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දේව රජ ප්‍රජාව සහිත සදේව මනුස්සස නකේචි ලෝකේ විග්ගහිය තිටති කවුරුත් එක ගැටෙන්නේ වාද කරන්න යන්නේ. ඒක තමයි මගේ වාදේ. වාදේ කියන එක අදහස් කරන්නේ දර්ශනය කියන එකයි. මගේ වාදේ නලෝ නකේනචි ලෝකේ විග්ගහිය තිටති. යතා යථාචපන කාමේ විසංයුත්තං විහරන්තං තම් බ්‍රාහ්මණ කාමෙමුත් අයින් වෙලා ඉන්නවා මේ කාමයට කියලා තමයි මේ ලෝකේ තියෙන රණ්ඩු තේරම තියෙන්නේ කාමයට ගිය ගමන් ඊර්ෂ්‍යා ක්‍රෝධ මාන ගොඩක් වැඩ තියෙනවා ඒ නිසා කාමෙන් විසංයුත්තං ඒ කියන්නේ කාම ගුණයන්ට රණ්ඩු කරන්න යන්නේ කාම ලෝකය කියලා කියන්නේ කාම ගුණයන්ට රණ්ඩු කරන අසුචි වලක විදිලා ඉන්න පණුවෝ ඒ අසුචි කෑලි වලට රණ්ඩු කරනවනේ ඒක තමයි කාම ලෝකේ කියන්නේ. ඉතින් කේමනන්ද සාංශින්න කාලේ කියනවා. මේ සමහර අසුචිපණුවෙක් ලොකු අසුචි කැලක් හම්බෙච්චාම අඩි ආඩම්බරෙන් කතා කරලා ලොන්න මට ආදාරි ගියා මට ලොකු කැලක් හම්බුණායි කියලා අනික් පානුවන්ට වැඩිය සීගිරෙන් පීනනවා. මේ කාම ලෝකෙත් කාමවස්තු හම්බෙච්චාම කට්ටිය පාටි දාන්නේ අසුචි වල ඉන්න පණුවන්ඩ ලොකු අසුචි කැලක් හම්බෙච්ච වෙලාව වගේ. ඒ නිසා කාම ලෝකෙ දිග්ගටම තියෙන්නේ තෝතෝ වරබල කියාගෙන දඬු මුගුරු අරගෙන අර ඇති කරගත්ත කාමයේ අනින් හය අනුන් සමග සාධාරණ වෙන්න දෙන්න බෑ. මම හම්බ කර බුදලේ වෙන කෙනෙක් ගන්න බෑ. මගේම දරුවන්ට මට කැමති කෙනෙකුට දෙන්න ඕනේ. හැබැයි ප්‍රශ්න වෙලා තියෙන්නේ දුන්නාට පස්සේ දරුවෝ ඊට වැඩි අපන් දේවල් කරනවා. ඒක වෙනම කතාවක් නමුත් මට ඕන දෙන්න දෙන්න. ඉතින් මුදනස කියනවා මේ ගැටි නොගැටි ඉන්න එක විතරක් විතරක් නෙමෙයි මම කරන්නේ කාමයේ විසංයුත්තම් විහරන්තම්. පුළුවන් තරම් ඒ රණ්ඩු කරන අයට ඒක දීලා මේ කවුරු හරි පාත්‍රයකට බෙදෙන ටිකක් අරගෙන කවුරු හරි එල්ල දෙන පැදුරකට වෙලා ඉඳගෙන ගත කරනවා. ඕකට යන්නේ රණ්ඩු කරන්න. අකතං කති. කච කච නැහැ. කාටවත් ගහපා දෙන්න යන්නේ ගැටුමකුත් නැහැ අකතං කති කවුරුක තෝ දෙමලා හොඳයි හොඳයි දෙමලා තමයි ඉතින් ප්‍රශ්නයක් නැහැ ඒ අචං චාසුමා කියනවා ස්වාමීන් කියනවා කවුරු හරි අපිට පාරේ යනකොට තොබල්ලායකෝ කියලා කිව්වොත් එහෙම පොඩ්ඩ හැරලා බලන්න කියලා වලිගේ තියෙනවනේ ඌ කියන කතාව ඇත්තලු. වලිගේ නැත්තම් ආයෙ බුරන්න යන්න එපා. તો තොගේ අම්මා තමයි බැල්ලි. તો ඕනේ නැහැ. තමයි පොඩ්ඩ හැරලා බලන්න වලිගේ ඇත්තටම තියෙනවනේ ඌ කියන කතාව ඇත්ත. එහෙම නැහනේ. <laughs> ඉනායලනේ ගයිදී. අකතං කති. කතං කති භාවය කියලා කියන්නේ එකට එක කියනවා කියලා කියන සාරම්භ කියන වචනයම තමයි. අකතං කති චින්න කුකුච්චං. සැකයක් ඇත්තෙම නෑ මේ ඉන්න හරියක් ලෝකේ ඉන්නේ බුදුහාමරගේ වචනෙන් කියනවා දුස්සීලෝහි බහුජනෝ. අහන්නාගෝ සංගාමේ ඡාපාතෝ පතිචංසරං අතිවාක්‍යං තිතික්කසං දුස්සීලෝහි බහුජනෝ බුදුහාමරෝ කියන්නේ. මම දැන් ඔයගොල්ලෝ දන්නවා ඒ ගාතාව. මම යුද්ධට වන් ඇති කුසී දුන්නෙන් විහිදීන ඊතල ඉවසගෙන ඉන්නවා. මොකටද මේ අතිවාක්‍ය කියන පඬිතයන් අතරමැද කිසිම එකෙක් ඇති හැටිය කතා කරන්නේ නැහැ ලෝකේ. එක්කෝ ඒක පුබ්බලා කතා කරන්නේ, එක්කෝ අඩු කරලා කතා කරන්නේ. අතිවාක්‍ය කියලා කියන්නේ අපේ ගමේ කියන විදිහට දෙහියට අපෙන වචන කතා කරනවා කියලා තියෙනවා. ඉඟි කරන වචන තියෙනවා. අක්තිවාක්‍යන් තිතික්කිසං දුස්සීලෝහි බහුජන බොහෝ ජනතාව දුස්සීලයි. ඒගොල්ලන් මේ මනුස්සයන්ගේ හිත තලිනවා කියන එක ගාණක්ම නැහැ. එයාට ඕන කරලා තියෙන්නේ තමන්ගේ தත්ත්වයට ආවුරු කරන එකයි. නැත්නම් තමන්ගේ මට්ටම් පෙන්වන එකයි. ඒ වෙනකොට මම යුද්ධට වන් ඇති කුසේ දුන්නෙන් විහිදීන ඊතල ඉවසගෙන ඉන්නවා කියලා බුදුහාමර කතා කරා. මෙතන කියන චින්න කුක්කුච්චන් මේ කිසි කෙනෙකුගෙන් අපේක්ෂා කරන්න එපා. හැම කෙනාම කරන්නේ සෝබනේ කියලා වචනක් තියෙනවා. මවාපෑම්. අතිශෝක්තිය. එහෙම නැත්නම් අව탁සේරු. කිසිම කෙනෙකුට මේ ලෝකේ ඇති හැටි ඇත විදියට දකින්නත් බෑ. ඇති විදියට ඇති කතා කරන්නත් බෑ. ඒක ආර්යයන් වහන්සේලාගේ භාෂාව. ලෝකේ තියෙන අතිවාක්‍යය. ඉතින් ඒ නිසා සැක කරන්න එපා. මෙයාගෙන් මට මේ අවශ්‍ය සැලකිල්ල ලැබෙයි කියලා. එහෙම නැත්නම් නොලැබුණයි කියලා මේ මට විතරක් කරපේවා කියලා හිතන්න එපා. මේ හැටි. මේ ලෝකේ හැටි. ඉතින් ඒසයගෙන චින්න කුකුච්චං භව භවං වීත තණ්හා මම මේ ඊගාවාත්මෙත් ආයමට මනුසාත්මයක් ලැබෙවා මෙහෙම ඊර්ෂ්‍යාකාරෝ නැති අතිවාක්‍ය නැති ලෝකයක් කියලා කොහේ කරකිලා ඉපදුනත් ඕකම තමයි. රජ වෙලා ඉපදුනත්, සිටු වෙලා ඉපදුනත්, මහේසිකාවක් වෙලා ඉපදුනත් ඉුවයි නැන්ටි අතහැර වැඩි යෝක. ඔය අතිවාක්‍ය තිතික් කතාවල් වැඩ වැඩි වීත තන්නන් තණ්හානුසයන් තණ්හානුසයන් තණ්හා නානුසෙන්ති මොන්නම දෙයකින්වත් මට අනේ අර මට ලැබේවා කියලා හිතේ මේ ආසාවක් නෙමෙයි ආසාවේ සංඥාවක්වත් මගේ හිතේ නෑ මේ ලැබිච්ච දේ මේ මොහොත මේ දැන් තමයි හොඳම දේ. ඉන් එහාට මගේ තණ්හානුසයක් නෑ ඒවන් ආදීකෝ ආං ආවුසෝ ඒවන් අක්ඛාසි කියලා අර බමුණට කියනවා දැන් බමුණට තේරෙති කියලා හිතන්නේ. වහුණ දැක්කට පස්සේ කියනවා තමුසේ මොන වාදීද කියලා අහනවා කියනවා මම යථාවාදීද දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත රජ්ජුරෝ ලෝකේ ඉන්න ලෝකේ විග්ගහිය නැතිටති ගැටුමක් ඇති කරගන්නේ ඒ විතරක් නෙවෙයි කාමයෙන් විසංයුක්ත වෙලා කතං කති භාවයට යන්නෙත් නැහැ එලි එලි කතාවට යන්නෙත් නැහැ ඒක ටික කියන්න යන්නෙත් නැහැ චින්න කුක්කුච්චම් මේක ඇයි මේ මිනිස්සු මේ හැසිරෙන්නේ කියලා කිසිසේත් ඇයි කියන වචනේ අහන්න යන්න එපා. ඒක තන්නේ කර මාර්පාක්ෂිකයි. ඇයි මෙයා උස? ඇයි මෙයා කොට? ඇයි මෙයා මට මෙහෙම කරේ? ඇයි මම භාවනා කරනකොට මට මේ උඩ යනවා වගේ දැනෙන්නේ? ඇයි මම භාවනා කරනකොට යට යනවා වගේ දැනෙන්නේ? කවදාහකවත් ඉවරයක් කරන්න පුළුවන් ප්‍රශ්න නෙවෙයි. යට යන්නේක ඇත්තද කියලා බලන්න. ඇත්ත නම් ඒක පිළිගන්න එකයි තියෙන්නේ. පිටිපත් හැල්ල බලන්න වලිගේ තියෙනවනම් බල්ලෙක් තමයි. ඉතින් ආයෙ ඕකයි. ඇයි ස්වාමීන් වහන්සේ මේ බල්ලෙක් වගේ මට වලිගයක් පේන්න තියෙන්නේ? බල්ලගේ හැටි එහෙම තමයි. වලිගේ නැතුව තියෙදි බල්ලෙක්ද? ඒ පොඩ අත ගාලා බලන්න. ඒකේ හිතනවා මේ සරුවච්චන්හන්සේ ඇවිල්ලා කියන්නට උඹ බල්ලෙක් නෙවෙයි කියලා. ඕන්නේ නැහැ. වලිගේ පොඩ්ඩක් ගසලා බලන්න නෑනේ. බල්ලෙක් නෙවෙයි. ඊතරම් මේ සරල දෙයක්, ඊතරම් මේ භාවනාවේ අල්ලන දෙයක් අපි කොච්චර ගූඪ කරගෙන තියනවද කියලා බලන්න කොච්චර গুপ্ত කරගෙන තියනවද ඒක නිසා අපිට කුකුස් කරන්න යන්න එපා. මේ අස්පනා අපිට යමක් පේනවා නම් ඔය ඒ පේන ඕනම දෙයක් සිද්ධ වෙන්න පුළුවන් දෙයක් තමයි මේ ලෝකේ සිද්ධ වෙන්නේ. සිද්ධ වෙන්න වැඩි දේවල් වෙන්නේ නැහැ. ඇයි කියලා කායින්වත් අහන්නේ අහන එකත් මැට්ටනේ. මම මැට්ටා. අහන එකත් මැට්ටා. ඌ දෙන්නේ එකත් ලනුවා. ඇහුවට පව් සිද්ධ වෙන්නේ නැහැ. ඒක හොඳයි. කුමාරතුංග මුනිදාස මහත්තයා කියනවා විමසුවයි කෙනෙක් යානන් නරකාදී මට හොඳයි එහිම යනු වෙනතක නැති විමසුවට ප්‍රශ්නේ නැහැ. ඔය කදාකත් බලාපොරොත්තු වෙන්නේ විමසලා අපිට උත්තරේ හම්බෙයි කියලා. බෙදා හදා ගැනීමක් වෙනවා. උත්තරේ හම්බෙන්නේ එකම නැවත නැවත කරලා තමයි. ඉතින් ඒ නිසා මේ දේ කිව්වට පස්සේ බුද්ධජනසේ පහුවෙන්ද සංඝයා හම්බෙලා කියනවා ඊයේ බ්‍රාහ්මණෙක් ඇවිල්ලා මගෙන් කිංවාදී කියලා ඇහුවා. මම මේම උත්තරයක් දුන්නා. ඊට පස්සේ දැන් සංඝයා හොල්මන් බමුණ විතර නෙවෙයි. සංඝයා කියන්නේ 아무තුම සත්තු జాතියනේ. ඉදා සංඝයාත් ඒ වගේ. ඊට පස්සේ එක්කෙනෙක් අහනවා මොකද්ද සාංශ මට තේරෙන්නේ නැහැ කියලා. ඒකට බුදුරජාණන් කියනවා යතෝ නිදානම් පුරිසම් පపంచ සංඥා සංකා සමුදාචරಂತಿ එච්ච චේනත්ති අවිවාදිතබ්බං අබිනන්දිතබ්බං අජ්ජෝසීතබ්බං එච්චතේ සබ්බාසෝ සබ්බානුසයානම් පහීනම් කියලා තවත් අපබ්‍රන්ථයක් කියන බුදුහාමුදුරුවෝ. ඕගොල්ලන්ට තේරෙන්නේ නැහනේ. දැන් සංඝයා තක්කම කුණාට පස්සේ බුදුරජාණන් නැගිටලා යනවා යන කුටියට. යතෝ නිදානම් පුරුෂයන් පపంచ සංචාන සංකා සමුදාචරಂತಿ ත එත්තේ නත්ති අ비වදිතබ්බං අබිනන්දිතබ්බං අජ්ජෝසේ තබ්බං මේ හිතට මොනවා හරි දැකපු ගමන් Taman දන්නේ නැද්ද දැකුවා හිත කෑ ගහන පටන් හිත දොඩමළු වෙනවා. ඒ දොඩමළු භාවයට අපි ප්‍රපංච කරනවායි කියලා කියනවා. ඒක සැකසහිත හිතේ ස්වභාවය. දන්න කෙනා දන්නවා. දන්නේ නැති කෙනා ඒක පිළිබඳව කතන්දර ගොතනවායි කියලා එකක් තියෙනවා. පල්හැලි කියනවා જાතියක් කියලා එකක් තියෙනවා. මේක එක්කෙනෙකුට සීමා වෙච්ච කරන්නේ මානසිකී හැටි. ওই වැඩියෙන්ම නවකතා ලියන්නේ වැඩියෙන්ම ප්‍රපංච කරන්නේ මොනවාක්වත්ම දන්නේ නැති එක. මේ කියන්න නව කතා කරන්න දෙයක් නැහැ මේ ලෝකයක් තියෙනවනේ ජීවත් වෙන්න වර්තමාන මොහොතේ වර්තමාන මොහොතේ පන්නන්න තමයි ඔක්කොම කරන්නේ. ඒ කට්ටියට තමයි ඔය Nobel Prize දෙන්නේ. සාහිත්‍ය සම්මාන දෙන්නේ. ඇත්තටම නම් දෙන්න ඕන බෙල් එක තියෙන prize එකක් දෙන්නේ Nobel. Nobel එකක් දෙන්නේ. ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලෝ එක බේරගත්තා වයි. හොඳට මතක තියානින්න මේ ප්‍රකෘති වෙච්ච දෙයට කාගවත් කට උතර ඕනේ අපි කිව්වොත් එහෙම හොඳ පිරිසිදු කුතිල් පැණි නම් ඕකට ඇඩ්වර්ටයිස්මන්ට් කරන්න ඕනේ නෑනේ. පැණි හොඳ නම් ඒක ඒක ඒක වෙළඳ ප්‍රචාරයක් වෙනවනේ. අපි කියලා ගැහුවනම් කවුරු කිරිසුදු පිරිසුදු කිතුල් පැණි කියලා හොඳටම දැනගන්න ඕකේ තියෙන්නේ කොකෝ නානු කියලා. කොකෝ ඇටවල නානු දානවා. එතකොට තමයි පිරිසිදු කිතුල් පැණි කියලා ගහන්නේ. පිරිසිදු කිතුල් පැණි නම් කවුරු කියන්න ඕනේ නෑ. දැන් මේ මේ වැනි විකුණු කියනවා පිරිසිදු මීපැණි කියලා. ඉතින් මීමැස්සෙක් ඇහුවලු අපි කවදාකවත් අපිරිසිදු මීමැස්සෙක් හද මීපැණි හදලා තියෙනවද? අපි හදන හරියක් හදන්නේ පිරිසිදු මීපැණි. මේ මිනිස්සයා ඒක කඩා නැවිලා ඌ ලේබල් එකක් ගහනවා පිරිසිදු මීම. පිරිසිදු එලකිරි. එලදිනේ කවදාකවත් අපිරිසිදු එලකිරි හදලා තියෙනවද? අර ඒක මිනිස්සෙක් ගිහිලා එලකිරි මේ විකුණන්න හදනවා මේ කිරි මණ්ඩලෙන් එන වෑන් එකට. ඒක ඇතුලේ ඉස්කෙඩියෙක් හිටියා. ඉතින් වදේ එළ එළ දෙනගේ බුරුල්ලෙන් එනවා ඉස්කෙඩියෝ. අරක ඝනකම නිසා ළඟ තියෙන ඇලෙන් අර වතොට්ටියක් දාලා තිනවා අර මීටරයකට හරියන්න එචියගේ බේස්කෙඩිය ඉතින් පෙරහන් කඩේ ඉස්කෙඩියක් කියන. ඒකට ගහලා දෙන පෙරසිදු එලකිරි කියන. මේව තමයි අද වෙළඳ ලෝකේ පුරාවට තියෙන්නේ. ඔය සෝබනේ තියෙන්නෙම හරයක් නැති දේවල් වල. නිසා මේ ප්‍රපංච කිරීම ප්‍රපංච සංඥා සමුදා සමුදා ජනිත කාටත් මේක තිද්ද වෙනවා. මොනාර දෙයක්පු ගා මේ මොකද්ද? ඇයි? කොහොමද කියලා හිතෙනවා. නන්නේ ඒක අබිරමණය කරන්න එපා. ඒකට පොහොර දාන්න එපා. න අබිවදිතබෝග කාටවත් කියන්න යන්න එපා. කියන්න ගිය ගමන් තව කෙනෙක්ගේ ඔළුව නරක් වෙනවා. න අජ්ජෝසේ තබ්බවකට රිංග ගන්න එපා. ඔබ දැනගනි මේ කොහෙදෝ යනකොට මගදී හම්බෙච්ච එකක්. ඕක නතර වුණොත් වෙන්නේ ගමන කෙරෙන්නෙත් නැහැ. ඒ නිසා ඒක ආපු විදියට යන්න අරපන්. ඔය විග්ගහිය තිට්ටති කියන විදිහට ගැටුමක් ඇති කරන එක නා කතංකති භාවයේ තියෙන එක නා කුකුස් කරන එක නා ඒක ඒකේ නතර වෙලා එතන කතා කර කර ඉන්නවා යන ගමන කොහෙද ඒකමයි මනුස්ස ජීවිතය කියන්නේ මේක මේ අපි යන ගමනේ එනේව නෙමෙයි තියෙන මේ ආගන්තුකව පැමිණෙන හැම එකක්ම කරේ දාගන්න ආන්නේම කරේ දාගන්න නැති මිනිස්සෙක් ඉන්නවනම් පపంచ සංඥා සංකා සමුදාචරಂತಿ නත්ති අභිනන්දිතබ්බං අභිවදිතබ්බං අජ්ජෝසේ තබ්බං කවුරු හරි දන්නවනම් මේ දැන් මේ වැඩමුළුවට ආවා මේ අපි දන්නේ පිරිසක් දැක්කා ওই කට්ටියක් එක්ක කතා කරන්න ගිය ගමන් ආ කොහොමද ටෙලිෆෝන් නම්බර එක මොකද්ද අනම්මනම් කියලා දිරේදි කියන කතාව. ඒක ඉතින් සාමාන්‍ය හැටිනේ ඉතින්. ඒක වෙනවා. නමුත් ඒකෙන් කවදාකවත් නිවනට උදව්වක් උපකාරයක් වෙන්නේ නැහැ. මොකද එහෙම කතා කරන්නෙම ඒ භාවනා හරියන්නේ නැති කට්ටිය තමයි. ඕනෙම භාවනා මධ්‍යස්ථානක පිසොපි හට්ටෝ ටිකක් ඉන්නවා. විශේෂයෙන්ම දිගට ඉන්නකොට ඌ තමයි කවුරු හරි එනකොට ඉස්සරහට බයන්නේ. කොහෙන්ද දායි? භාවනා කරනවා. හරි සෝක. හැබැයි මෙතෙන්ට වැඩි හොඳයි අත නැහැ. මේ හින්න කමන්නේ මම ඕනේ දේ තියෙන කියන්නේ උණු වතුරද ඇල් වතුරද මම ඔක්කොම කරලා දෙන්නම් කියලා මම ගිහිල්ලා තියෙන හැම තැනකදීම මම දැක්කා පිස්සෙක් විහට් එකක ඉන්නවා ඒ මනුස්සයා ඔක්කොඩම් පැන පැන දෙනවා. උගේ වැඩේම කියන්නේ මෙතන හරිය නැහැ වෙන තැනකට යන්න. මේ ගුරුවරයා හොඳ නැහැ. ඉතින් මේ જાති ඉන්නකොට අර එන මනුස්සයා කතාවට ගියොත් නේ අහුවෙන්නේ. කතාවට ගියේ නැත්නම් මම අඩු ගානේ මේ ගුරුවරයාත් එක්ක කතා කරලා වැඩේ කරගෙන යනවා. යන්න දෙන්නේ නැහැ. අනිත් එක අපිත් ඔය ඉතින් ඉස්සලා ඌව කරලා තිනවා සංසාරේ ඒක නිසා තමයි යනකොට අතරමඟදී අපිට මේ වගේ ප්‍රශ්න. නමුත් ඒක අභිනන්දනය කරන්නේ නැත්නම් ඉවරනේ. ඒ ගැන කියවන්න යන්න එපා. කතා කරන්නේ මේ ලෝකේ හැටි. අජ්ජෝසී තබ්බන් ඊමන්සේ විරුද්ධව නඩු දාන්න යන්නත් එපා. ඊමන්සේ බිස්නස් එක මේ අපේ වැඩේ කරගත්ත අපි ගියා. ඉතින් කොහොම හරි මේ මේ මේ වචනේ මේ කතාව මේ බුදුදහමසේ කියපු දේ සංඝයාට දෙවෙනි සැරේටත් තේරෙන්නේ නැහැ. පස්සේ රංගය ගිහිලා මහා කච්චායන ආමසුකාට ගිහිලා කියන අවසරයි ස්වාංශ මේ සරුවච්චන්හන්සේ මෙන්න මේ වාක්‍ය දෙකක් කිව්වා. වැදගත් නිසා සරුවච්චන්හන්සේමයි හිතලා මේක කිව්වේ තේරෙන්නේ නැහැ. ඒක තේරෙන්නේ නැහැ. මේ කච්චාන හාමුදුරුවෝ කියනවා දැන් මේ බුදුහාමුදුරුවෝ ඉඳන් මයින් අහන්නේ මොකටයි? මේ අරටෝ තියෙන ගහේ අරටෝ පන්නලා කඳ පන්නලා උඹලා අතුරු කිලිපන්ලා මේ කොළනේ කොළේක නැට්ටක් අල්ලලා ඒකේ අරටෝ හොයන්න හදනවා වගේ මම කවුද? උන්වහන්සේ සියල්ල දන්න සියල්ල දක්න උත්තමයන් වහන්සේ කියලා. ඉතින් අර සංඝයා කියනවා හරි හරි ඔබ වහන්සේ කියන කතාව ඇත්ත. නමුත් ਸਰවඥාන්සේ වරින් වර කියලා තියෙනවනේ මේ කොටි දහමතුරෝ මේ ਸਰවඥාන්සේ කෙටියෙන් කියන දේ දිගට කියලා දෙන්න දක්ෂෙක් කියලා. අනේ ස්වාංශේ කරුණු කම්පා කරලා වහන්සේ මේ කියන්නේ දෙපාරතුම් පෙරත් පෙරත් ගන්න. ඊට පස්සේ කියනවා එහෙනම් අහගන්න. හැබැයි මං කියපු දේ ਸਰවඥාන්සේගෙන් හගිස්ස ගන්න පස්සේ කියලා. කියලා උන්වහන්සේ හිත වැඩ කරන හැටි කියලා දෙනවා. මේ මේ බුදුහාමුදුර කිව්වේ වේදිකාවෙන් නටන හැටිනේ. දැන් tire පිටිපස්සේ මේක හැදෙන හැටි. අපි රූපයක් දකිනකොට සද්දයක් අහනකොට ආදී කටයුත්තක් කරනකොට අපි ඊයේ පටන් අරගත්තේ අපි මේ සක්මන් කරනකොට රූපයක් දකින්න කියලා. ඒ කියන්නේ වැඩ දෙකක් යනවා. සක්මන තමයි හිත අපි පැවතිය යුතු දේ. එහෙම නැත්නම් වම දකුණ තමයි පැවතිය යුතු දේ. එතකොට රූපයක් පේනවා. ඒ අපි හැරෙන තැනට යනකොට රූපයක් පේනවා. අන්න ඒ වෙලාව ගත්තම හරි ලේසි මේක. චක්කුංච පටිච්ච රූපේච උපද්ද චක්කු විඥානං. ඇහැට පටිච්ච රූපේ වෙලාවේ පණ ඇති ඒ වෙලාවෙම පේන රූපේ විතරයි ඇහැට වැටෙන්නේ යති තනාගත රූපය ඇහැට වැටෙන්නේ නෑනේ චක්කුංච පටිච්ච රූපේච ඇහැට රූපයක් එළඹෙනවා කියන අපි කියන්නේ මුලිච්ච වෙනවා කියලා වචනයක් අපි ළඟ තියෙන ආපాతගත වෙනවා කියලා තමයි ඔක අපි ධර්මයේ උගන්වන්නේ ඇහැට රූපයක් ආපాతගත වෙනවා චක්කුංච පටිච්ච රූපේච උපජ්ජ චක්ක විඤ්ඤා එතකොට මේ රූපය අර කරගෙන ඉන්න සක්මන් භාවනාවට වැඩිය මනාපන ප්‍රියන ඕජාව සහිතන විඥාණය පහේ සක්මනේ වම දකුණ විස්තර බැයිල පැත්තක තියලා ඇහැට යනවා. කියන්නේ විඥානයේ කාය විඥානයේ තුණු විඥානය දැන් චක්කු විඥානය බාටපත් වෙනවා. කියන්නේ ඇවිදින්නෙක් බලන්නෙක් බාටපත් වෙනවා. චක්කුංච පටිච්ච රූපේච උප්පජේ චක්කු විඥාන යම් තාක් දුරට මේ රූපේ තියෙනවනම් යම් තාක් දුරට ඇහැ එකට බුලිච් වෙලා තියෙනවා යම් තාක් දුරට විඥානේ එතනනම් ඔන්නකොට ස්පර්ශය කියලා කියනවා තින්න සංගති පස්සෝ රූපෙත් ඇහත් චක්කු විඥානත් එකට ගමන් කරන තාකල් ස්පර්ශය සිද්ධ වෙනවා එතකොට තේරුම් ගන්න දැන් මෙයා කකුලෙත් නැහැ දන්නෙත් නැහැ සක්මන් කරන බව දැන් කටත් අරගෙන රූපෙත් දිහා බලන ඉන්න වෙලාව චක්කුංච චක්කුංච පටිච්ච රූපේච උපද්ද චක්කු විඥානං තින්න සංගතිපස්සෝ මේ ස්පර්ශය නිසා දැන් යාට කකුල වේදනාව දැනෙන්නේ විඳීම දැනෙන්නේ බලපු රූපේ වේදනාවක් පහළ වෙනවා මේක මනාප මේක අමනාප මේක කහ පාට මේක හතරස් ආදි වශයෙන් අර මුලිච්ච රූපයේ වේදේති යං වේදේති යම් කිසි කෙනෙක්ගේ ඇහැට වැටිච්ච දේ තං සංජානාති එතකොට යට කකුල මේ විලුඹද මැදද හැප්පෙන තැන අඳුරන්න බෑ. මොකද ඒකෙන් හිත ගිහිල්ලා. දැන් තියෙන්නේ බලපු රූපේ නිසා ඇති වෙච්ච මනාපමනාප ඒක වෙන්කොට හඳුනා ගන්නවා. මේ කහ, මේ නිල්, මේ හතරස්, මේ රවුම් ආදී වශයෙන් සටහන් ආකාර වශයෙන් සංජානනය කරනවා. හඳුනා ගන්න. ඒ හඳුනා ගන්නකොට දැන් මෙතෙක් කර හිටව කකුල නැති වෙනවා විතරක් නෙවෙයි. ඒ වෙලාවේ යාට කනට ඇහෙන ශබ්ද හඳුනා ගන්න බෑ. මොකද විඥානේ වැඩක යෙදිලා. ඒ වෙලාවට දැනෙන ආසයට එන ගඳ අඳුර ගන්න බෑ. දිවට එන රස අඳුර ගන්න බෑ. කයට එන අනිකුත්ව අඳුර ගන්න බෑ. හිතට වෙන දේවලුත් නෑ අරකට සංජානනය කරනවා. යං සංජාන සංජාති සංජායති තං විතක්කේ. ඊට පස්සේ ඒක ගැන ඔන්න විතර්ක කරන්න පටන් ගන්නවා. මේක මේ සුබ ලකුණක්ද මේක අසුබද කියලා අර දැකපු රූපයත් එක්ක ඉතින් විතර්කණේ කියලා කියන්නේ ඇතුළත කතාව කියලා කියන්නේ. මොන අතුලස් කතාව. යම් විතක්කේති තම් පපංචේති. ඊට පස්සේ ඒක දිගේ මුරුඟ ගහයට පුදිය ගත්ත මනුස්සයා වගේ දිගින් දිගට දිගින් දිගට යනවා. Taman මේ සක්මනට ආපු බවක්. දැන් මේ වෙනකොට සක්මන අමතක වෙලා තියෙන බවක්. මොකක්වත් මතක නැහැ. අර අතිරේක වාපු රූපෙට මේක සාධ්‍යයක් වෙන්න පුළුවන්. අපි නිදර්ශනට ගන්නවා රූපේ. රූපෙ දිගේ කතන්දර පටන් ගන්නවා. ප්‍රපංච කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඒ ප්‍රපංච කරනවා කියලා කියන ඒක පිළිබඳව නිකන් හුදු නිකන් කල්පනා නෙවෙයි කල්පනා කෝච්චක්ද. එහෙම නැත්නම් කල්පනා මාලාවක් යන්න පටන් අර ගන්නවා. ඒක තතෝ නිදාන පුරුෂං ප්‍රපංච සංඥා සංකා සමුදාචරණ ඊට පස්සේ ආව සම්පූර්ණ ඒ කතාන්තර ගෝලයේ කතාන්තර ලෝකයේ කතාන්තර පදනමේ විතරයි ජීවත් වෙන්නේ. ඒක හරියට මේ බුදුජානක උපමාවකට කියනවා මේ ගහක මේ කොහොල්ල ඇට කියලා જાතියක් තියෙන පිළිල හැදෙන ගස්වල. අන්නේ පිළිල වල ඇටේ බොහොම ලහටු සහිතයි. ඉතින් ඒක ටිකක් පැණිරහයි. ඉතින් කුරුල්ලෝ ගිහිල්ලා ඕක කනවා. කහපුවාම හොටේ අර ඇටේ ඇලවෙනවා. ඉතින් ඒ සතා වෙන ගහකට ගිහිල්ලා හොටේ උලනවා ගහ අත්තක. එතකොට අර ඇටේ ගිහිල්ලා ඒකේ ඇලවෙනවා. ඒක තමයි ඒ ප්‍රචාරණ ක්‍රමය. ඉතින් ඒ බුද්ධ ශාන්ස කියනවා මේ ගහේ ඉන්න దేవතාව රුක්ෂ దేవතාවක ඉඳලා එයාට තේරෙනවලු අතිරේක ඇටයක් ඇවිල්ලා ගහේ ඇල වුණා. එයා හිතනකො වේල්ල වැටෙන්නේ නැතයි. අනේ වේල්ල වැටෙන වෙනකොට වැස්සක් එනවා. වැස්සක් ආපුවම අර සෙවලට අර ඇටි හොඳට පොළොට අත්තර තියලා බදා ගන්නවා. බදාගත්තට ඒ దేవතාවා හිතනවලු ඕක පළවෙනි කන්නේ. ගස්සත්තක් නේ. අනේ නෑ අරගේ පුංචි මූලපයක් ඇවිල්ලා අර පොත්ත විදගෙන ඇතුළට යනවා. ඉතින් යා කියනවා මේ පුංචි සිවියක් නේ ආවේ පුංචි නැට්ටක් නේ ආවේ පුංචි කේස මූලයක් නෑ ඕක ප්‍රශ්නයක් වෙන්නේ කරන්නේ. ඒක ගිහිල්ලා ප්ලෝයම කපාගෙන කැම්බියම කපාගෙන ඇතුළට ගිහිල්ලා ගහේ එහා පැත්තේ අත්හදලා ඉන්න සෑම ආහාරයක් උරා ගන්න. උරාගෙන ඉවල වැවෙන්න පටන් ගන්නවා. ඉතින් දේවතාවා හිතනවලු ඕකෙ චිතර දුරදි කියන එකක් නැහැ. අනේ ඊට පස්සේ ගහේ අත්ති හදන කිසිම ආහාරයක් ගහට එන්නේ නැහැ. අතරමැදි අර පිළිලේ ඇදලා ගන්න. ඉතින් దేవතා හිතනවලු ඕක ඔය අත්ත මැරලෙයි ඉවරනේ. අනිත් එක ප්‍රශ්නක් නැහැ කියලා. නමුත් අත්ත මැරුණා පස්සේ පිළිකාව පිළිලි අනිත් පැත්තට එනවලු. ආවට පස්සේ මහ කන්දර ගහනවා. ඊට පස්සේ මහ කන්ද දක්වා උඩ ඉන ඔක්කොම ආහාර ටික අරගෙන අරක ලොකුවට වැවෙනවා. අන්තිමට මුළු ගහම වැටිලා දවස වෙනකන් අර దేవතාවා මේක පුංචියට සලකන්නේ. මුළු ගහම ඉවර වෙනවා. ඒ වගේ මේ රූපයක් දකින්නට ඒ රූපය පිළිබඳ ඇති වෙච්ච ආසාව මේක කාට හරි කියන්න තියෙන හිතන හිතිවිල්ල. එහෙම නැත්නම් අනේ මේ රූපේ මට ෆොටෝ අරගෙන ඉන්න තියෙනවනම් ලොකු කරගන්න තියෙනවනම් කියන මේ පුංචි ආසාව එච්චර දුරදිග ගිහිල්ලා අපි වටයි කියලා අපි ඒ වෙලාවේ හිතන්නේ අපි මේ සම්පූර්ණයෙන් අර මුළු ගහම වැවිලා යන වැහිලා යන පිළිකා පිළලයක් වටපත් වෙයි කියලා හිතන්නේ. මොකද අභාවිත මනසක් ඇති කෙනාට ඒ පුංචි දෙය ඇති අර සම්පූර්ණ ගමන් නතර කරලා වෙනස් දෙයක් වඩටපත් කරන්න. ඉතින් ඊට පස්සේ මේ මිනිස්යාට මේ රූපේ පිළිබඳ අතීත අනාගත පච්චුප්පන්න වශයෙන් ඇහෙන් දකින්න රූපේ පිළිබඳ සම්පූර්ණ මනෝලෝකයක් හදාගන්න. මේක තමයි අපි භාවනාදී දැනගන්න ඕනේ. මේක මේ මගේ වැරද්දක් නෙවෙයි. අපි හිතන්නේ මේක මේ මට විතරක් වෙන පිළිකාවක් කියලානේ පිළිලියක් කියලා නෑ මේක පොදු මට්ටයක්. අපේ මනුස්ස හිත කියන්නේ ඕක. ඒකට මේ සක්මන් කරන එක රුචි නෑ. ආනාපානේ රුචි නෑ. මොකද ඒකෙන් ලාභ සත්කාර සම්මාන මොකක්වත් හම්බෙන්නේ නෑ. ඒකේ ඕජාවක් නෑ. ඒකේ තියෙන උදාසීන ගතිය. ඒ වෙනකොට ඇහෙන සද්දේ බොහොම රසට දැනෙනවා. නැත්නම් වෙනදා පුංචි සද්දේ පවා ඒ වෙලාවට බාධා කරනවා. ඒ වගේම පුංචි දේ පවා මේ උපමාවට කියන ඔය මේ කොයෙන්ක භාවනා ක්‍රමයේ වගේ ගියාම ඒ දවස් 10 12 කාටවත් කතා කරන්න දෙන්නේ මොනවද දැක්ක බලන්න දෙන්නේ. ඉන් දවස් 10 ඉවරුණාට පස්සේ අකෙලින්ම ක්ලබ් එකට යනවා. ගිහිලිවලා ඒකේ තියෙන දේවල් ඔක්කොම බලනවා කතා කරනවා පැය ගාණක් කතා කරනවා මොකද අර කතා නොකර හිටපු කාලේ එනිසා හරි වෙහෙසයි අඩු ගානේ දත් බෙහෙත් පැකට් ටික අර පුංචි අකුරේ ලියලා තියෙනවා තියෙන එව්වත් කියවනවලු පත්‍ර කියුවේ හිටියේ නෑනේ දැන් මේ පත්‍ර කැලලක් අහුන ලුහුඬු දැන්වීම පවා කියවනවා වෙන්න පත්‍රේ බලන්නවත් නැහැ. මේක තමයි ස්වභාවය කවුරුවක්වත් මේක නෑ කියන්න කෙනෙක් නෑ මේක ඉඳගත්ත ගමන් දැකපු ගමන් ආනපානීත කියලා ඩොක් ගාලා නිවන් දැක්කයි කියලා ඒව කතාවක් නෑ ඒක යනකොට මේ වගේ එක එක බාධා ඇති වෙනවා ඒක හොඳට දැනගෙන ඒක ඒ විදිහට වාර්තා කරන්න පුළුවන් නම් අපිට කෙලස් ටිකක් නතර කරන්න පුළුවන් අපිට කියන්න පුළුවන් මම ගියේ නම් ආනපානෙට හුස්ම දෙක තුනක් ගන්නකොට මට සද්දයක් ගන්න මම සද්ද දිගේ ගියා මෙන්න මේ මේ විදිහට ගියා ඒකට මට ඒක පිළිබඳ මේ මේ කතන්දර ගතන්න පටන් ගත්තා. ඔන්න එතකොට නම් මට වැඩේ දුර දිගේ බව දැනගෙන ආනපානට එන්න පුළුවන් වුණත් එන්න බැරි වුණා. ඉතින් මේකට ලැජ්ජ වුණොත් මේක අපි මගේ දෝෂයක් කියලා ගත්තොත් අපිට කවදාකවත් මේකට පිළියම් කරන්න බෑ. ඒ නිසා මේ වෙච්ච දේ වෙච්ච හැටියට වාර්තා කරන්න පුළුවන් නම් කමඨාන් සුද්ධ කිරීමේදී ඒක විශාල වටිනකමක් තියෙනවා. අහිංසකම වෙන්න ඕන. මේක වසංගණ්ඩ ගියානේ. අපිට අපිට වෙච්ච දේ කියා ගන්න බෑ එච්චි හරි නෑනේ අපි වගේ කෙනෙකුට ඒ මොහොත නෑනේ ඊගාවසරේ භාවනා කරලා බලන්න එහෙම නොවෙනවා නම් ඒක වාර්තා කරන්න ඕනේ කියලා වගේ දිගින් දිගට දිගින් දිගට අපි මේක වසන් ගන්න හදනවා ඉතින් ඒ නිසා පුළුවන් ද කාට හරි මම මේ විඳින්නේ මං වේදනාව ලැබපු දේ ඒක බුදුන් පන්දිසාංශ කියනවා අපි විශාල කෑම මේසයකට යනවා එහෙම නැත්නම් බුෆේ ඩයට් එකට යනවා. ඊට පස්සේ අපිට මුළු මේසෙම කන්න බෑනේ. අපි පිඟානක් බෙදා ගන්නවනේ. මගේ පත කියලා. ඊට පස්සේ මගේ පතනේ රස බලන්නේ මං. මගේ පතනේ හපලා ගිලින්නේ මං. මගේ පතනේ බොක්කට යන්නේ, දිරවන්නේ මගේ පතනේ. ඒකේ තියෙන ඕජාව විතරනේ මම ගන්නෙ. ඒකල්ල අපි මහා කැම්මේස ගැන කතා කරන්න ගියොත්. කැම්මේසෙන් පොඩි මේ කොටසක් ගන්න අපි මේ කතා කරන්නේ. ඒ වගේ සතුරට අරබ මතුවෙන අරමුණු වලින් එක සැරයකට විඥාණයට ගන්න පුළුවන් එකයි. රූප පේනවා, සද්ද ඇහෙනවා, ගන්ධ රස පහස හිතවිලි ඔක්කොම තියෙනවා. නමුත් විඥාණය තෝරන්නේ මොකද්ද? සංස්කාර විසින් ඉදිරිපත් දොරට වඩන දේ විතරයි. සංඛාරපච්චා විඥාන. සංස්කාර පෙන්වන්නේ වැඩියෙන්ම කෙලෙස් ඇති දේ. කාටරි අත කාලේ උස උසල නෑ නෑ නෑ මගේ හිතනම් කවදාවත් කෙලෙස් අත ගන්න මගේ හිතනම් ගන්නේ මේ සාන්ත දාන්ත දේවල් කියලා නෑ ඒක නෑ කාටවත්ම නෑ අපි දැනගත්තොත් මේ තියෙන ඔක්කොම දැනගෙන අපි කතා කරන්නේ අපිට දොරට වඩන්නේ දේවල් අපිට දෙන්නේ සංස්කාර විසින් හරියට රජ්ජුරෝ හම්බෙන්න එන හැම අමුත්තෙක්ම රජ්ජුරෝ හම්බෙන්න යන්න දෙන්නේ දොරට පාලය තෝරනවනේ රජ්ජුරන්ට හිතමනාප කෙනෙක් නම් යවනවා ආන්නේ වගේ තමයි සංස්කරණය කරලා එන්නේ ඒ නිසා වේදනා පස්ස වේදනා චේතනා අපි ළඟට එනකොට අපේ චේතනාව වැඩ කරලා ඉවරයි. අරමුණු රාශියක් තියේදී විඥාණයට දොරට වඩන්නේ චේතනාව වලින් පෙරිච්ච අරමුණු විතරයි. අපි හිතන්නේ සියල්ල දැක්කයි කියලා. අපි හිතන්නේ මේක බහම තොයරමක බේරමකින් නැතුව ඇති හැටිය දකින්නයි කියලා. අපි දැනගන්න දකින්නේ දකින්නේ වේදනා සංඥා චේතනා පස මනසිකාර ක්‍රමයට යන්නේ. වේදනා සංඥා කරපු විතර ඒවා චේතනාවෙන් පෙරිලා යන්නේ නිසා අපිට බලන්න ඕන නැති දේවල් කවදාවත් අපිට පේන්නේ නැහැ. කැඩෙන දීගේ හැමදාම හේව නැල්ලත් ඇදට තමයි පේන්නේ. ඒ මොකද අපි අපේ තියෙන රුචි අරුචිකං සංසාරගත පුරුදු ඇබ්බැහි වලින් පෙරුණාට පස්සේ තමයි අපි මේක දැක්කා කියලා තේරුම් ගන්න. එතකොටම දැනගන්න ඕනේ මේක පක්ෂග්‍රාහී වෙලා ඉවරයි. මේක තීරණයකට ලක් වෙලා ඉවරයි. ඒක දැනගෙන ඉන්නවනම් අපි හයියෙන් කතා කරන්න යන්නේ නෑ නෑ මම මේ දැකපු එකක් කතා කරන ඔබ තේරුම් ගනි මම දැකලා කියන්නේ කියන්නේ නෑ. ඒකට කියත හැකි මන්නම් මෙහෙම තමයි දැක්කේ. හැබැයි ඒක ඒ වෙනකොට මගේ චේතන හරහා ඇවිල්ලා ඉවරයි. ඒ නිසා දැකපු දේ පිළිබඳව නැවත බලනකම් නැවත නැවත බලනකම් ප්‍රකාශ කරන්න යන්න එපා. නා නා අභිවදිතබ්බන් කියන්න යන්න එපා. ඔය තවසරයක් පරීක්ෂා කරලා බලන්න. කියපු ගමන් අර කියපු වචනේ වැරදි නම් ආයේ ඇත්තු 20ක් දාලවත් අදින්න බෑනේ. ওই රාජ්‍ය නායක වැටෙන හැටි බලන්න. වැරදි කරලා ඒක වැටෙනකොට කොහේ වේදිකාවේදී වචනේ කියවෙනවා. කියවිච්ච ගමන් බහුවෙන්ද ඉල්ල ලස්සෙන්න ඕනේ. ඒක ඊට ඉස්සෙල්ලත් වැරදි කරලා තියෙන කඩප්පුලියෙක් තමයි. කියනකම් කියන්නේ නැත්තාකල් රාජ්‍ය නායකයා කියපු ගමන් අහුවෙනවා. මාළුවා නිසා කට නැහින්නේ කියලා දන්නවනේ. මාළුවා කට නිසා මාළුවා නැහින්නේ කියලා. අපිටත් අපායට යන්න වෙන්නේ මොනම ద్వාරයක් නිසාවත් නෙවෙයි කට නිසාමයි. වැරදි යතින් බලනකොට අපි ඔක්කොම සමානයි. කතා කරන දේ විතරයි අපි වීතික්‍රමණයට යන්නේ. කාය වාචික අකුසල් න අ비වදිතබ්බා. ඉතින් මෙතෙන්දී කතා කරනව වෙනුවට තව සැරයක් ඒක නිරීක්ෂණය කරනවා කියන එක. අපි කියනවා නිගමනයේ නතර කරන්න නිරීක්ෂණය වැඩි කරන්න. ඒකට තමයි පරීක්ෂණය කියන්නේ. අපිට උගන්වනවා පරීක්ෂණ නිරීක්ෂණ නිගමනය කියලා මට මතක අටේ පන්තියේදී හැම කොළේ තුනට බෙදලා තමයි අපිට විද්‍යාව උගන්වන්නේ. ඒ පරීක්ෂණය නිරීක්ෂණ වැඩි කරන්න නිගමනය අඩු කරන්න. evenly suspended attention suspended decision. මේකයි භාවනා කියන්නේ. මේක තමයි අපිට බැරි. අපිට දැකපු ගමන් කටපූචාන පටන් ගන්න. ඊට පස්සේ කටමැස දොඩවනවා. බලන්න එක දිහා බලන්න හිටියොත් ඔය දැකපු එක වෙනස් වෙනවා. වෙනස් වුණාට පස්සේ අර ඉස්සලා කියප එක ඉස්සලා කියප දෙය පස්සට සම්බන්ධ වෙන්නේ පස්සේ කියප දෙය ඉස්සට සම්බන්ධ වෙන්නේ. ඒ ඊට පස්සේ අපිට බොරු 1000ක් කියන්න වෙනවා අර බොරු අහන්න. අන්නේ වෙනකොට මේ මයි ළඟට එනකොට අරමුණ චේතන වලින් පෙරිලා ඇවිල්ලා තියෙන්නේ. මේකන තව සැරයක් බලන්න. මේක තන තව සැරයක් බලන්න කියලා ඒ ප්‍රකාශ කරන්න ඉස්සර වෙලා කටමැද දොඩවන්න ඉස්සර වෙලා අන්ධහර පාන්ට ඉස්සර වෙලා අඟ උස්සන් ඉස්සර වෙලා මේක ඉවසලා තව සැරයක් බලන්න. ඒකට බාධාවක් නැහැ. අපි අනුපස්සන කරනවා කියන්නේ ඒක තමයි. එනිසා බුදුසසුන සඳහන් කරනවා පච්චවෙක්කිත්වා පච්චවෙක්කිත්වා රාහුල වාචම් භාසිතබ්බා කතා කරන්න ඉස්සලා කල්පනා කරලා බලන්න මම මේ කරන්න හදන දේ ප්‍රයෝජනයක් ඇති දෙයක්ද පටලවිල්ලකට යයිද කියලා. පච්චවෙක්කිත්වා පච්චවෙක්කිත්වා කිච්ඡං කතාබ්බා යමක් කරන දේ සලකලා බැලලා කරන්න කෙරුවට පස්සේ වැරදුනට පස්සේ අප අදින්න ගත්තොත් කර්මේ පැහැවන්න ඉඩ තියෙනවා. නිසා වැඩි කරන්න ඉස්සලා බලන්න. වචනයක් කතා කරන්න ඉස්සලා කතා කරන්න කියලා. ඔය මේ මේ ඉන්න પરම්පරාව මම දන්නෝ මම හිතනවා දන්නෝ ඇති කියලා ජය ජයවර්ධන කියලා අපිට හිටියා රාජ්‍ය නායකයෙක්. එයා කියන්නේ මම කතා කරන්නේ ලියන්න පුළුවන් භාෂාව ලියන්න පුළුවන් දේවල් විතරයි. මම බලනවා මම මේ කතා කරන එක එහෙම ලිව්වොත් සබ්බේද කියලා නැත්නම් මම කතා කරන්නේ. ඒ කියන්නේ අන්තිම කට්ට දේශපාලනඥයෙක්. බැලු වෙනවට වෙන හුදුවට හැදිච්ච එකෙක් කියලා නෑ ඌ දන්නව රට වල කරන හැටි කියන්නේත් එච්චරයි. ලිඛිත භාෂාවෙන් කිය කතා කරපන්. දැන් මට නම් ඒක පිළිහිටලාම නෑ. මාත් ওই කටට ආපු දේ මං කියලා දානවා. ඉතින් සමහර කට්ටිය මයිත් එක තරහ වෙනවා. මට ඒ නිසා කවදාකවත් රාජ්‍ය නායකයෙක් වෙන්න බෑ. මං ගැන බොහොම සන්තෝෂ වෙනවා ඒ ගැන. කෙසේ නමුත් සරුවචනanse සඳහන් කරලා තියෙනවා සලකා බලන්නේ කියලා. සලකා බලන්න බැරි මොකද අපිට ඒ තරම් තක්කමුක්කක් තියෙන කතා කරන්නේ. ඒ තක්කමුක්ක ඕගොල්ලෝ දන්නේ නැත්නම් ටෙලිවිෂන් එකේ නිවුස් කියන වෙලාව අහගෙන ඉන්න ඒ ගෑනට තියෙන තක්කමුක්ක අර විනාඩි 5 ඇතුළත කියාගෙන යනවා හෙන්න වට්ටෝරුවක් එක අකුරක් පරද්දන්නේ මොකුත් නැහැ දඩබඩ දඩබඩ දඩබඩ ගාලා දඩබඩ ගාලා කියනවා අපිත්තර කෑමට ඉස්සලා ඒක අහලා තමයි කණ්ඩ යන්නේ මොකද නැත්තම් නිකන් උණ වගේ නැත්තම් මාත් එකට පරිප්පු නැති වුණා වගේ. ඒ දඩ දඩ දඩ දඩ ගාලා කියනවා පොඩ්ඩ ඒක අහගෙන තමයි බත් කන්නේ. ආනේක දිහා බැලුවොත් මේ මේ කුලප්පුව තමයි කෙලස් කියන්නේ. ඒක නිසා යම් වෙලාවක අපි මේ චක්කුංච පටිච්ච රූපේච උපජ්ජ චක්කු විඥාන කියන මේ ඒ හරි ඇත්තටම අපිට පේන හරිය නෙමෙයි. ඒක සරුවචනාංශي දැකලා තින්නම් සංගති පස්සෝ පස්සපච්චා වේදනා යං වේදිතං සන්දානති යං සංජානාති සංවිතක්කේති කියන තැනට එනකොට අපිට අහුවෙනවා. දැන් මගේ හිත ඒක දිගේ විතර්කණය කරනවා. ඒ විතර්කණයට පොහොර දැම්මොත් අර මාළුවා වෙලාවිලා මුළු ගහ කාගෙන වැටෙනවා වගේ අපි ඒ කතාවෙම ඒ දෙම පටලවෙන නිසා අඩු ගන්න එතනදී එතෙන්දී අනකම් අකුසල් රැස්වීම නතර කරන්න බෑ. ඒක අභිනන්දනය කරන්න එපා, අභිවදනය කරන්න එපා, ජෝසනය කරන්න එපා. ඒක ඒක පොර දාන්න එපා. කියන්න යන්නත් එපා කාටවත්. මේකට රිංග ගන්නත් එපා. එතකොට දක්වත් අකුසල් සිද්ධ වෙලා. නමුත් ඒ අකුසල් එතනදීම ගෙවලා දාන්න පුළුවන්. මේ කතා කරන්න ඉස්සෙල්ලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න මොනවද මේ කතා කරන්නේ කියලා. හැබැයි ඒක හරි වෙහෙසයි. හැබැයි ditta ධම්ම වශයෙන් මේක විඳින්න පුළුවන්. එතකොට කතා කරන්නේ නැතුවම ගොඩින් බේරෙන්න පුළුවන්. ඒක හරි අමාරුයි. මේ එළියට එන්න පටන් ගත්තොත් යමක් කියන්න වුණොත් ඒක කියන්න බැරි වුණොත් හරි වෙහෙසයි. දුරට කල්පනා කරලා බලන්න අපිට තනියම ඉන්නකොට මතුවෙන මේ අපහසුකමේ හැටි. කතා කර කර ඉඳලා අපහසු වෙන හැටි තනියම ඉන්න ගියාම මහා පාළුවක් වෙනවා මහා තනිකමක් වෙනවා. ඒ මොකද ඒ තරම කතාව පුරුදු වෙලා. ඉතින් අන්න එතනදී දැනගෙන දැන් මෙයා දන්න මං ඉන්නේ දැන් රූපයක් දැකලා රූප පිළිබඳව කතන්දර ගොතනවා. මෙන්න මේ වෙලාවේදී තේරුණාට පස්සේ මේකට පශ්චාත්තාප නොවි. මේ මනුස්ස හැටි මට දැන් මගේ කකුල තියෙනවනේ. මට පුළුවන් මේ විතක්කනේ ජීදී ප්‍රපංච කරද්දී නැවත මේ পায়ට ගෙනත් තියන්නේ. ඒකනේ අපි මෙතෙක්කල් වඩපොදේ. ඒකනේ අපේ ගැලවුම් කාර්යය. ඒකනේ අපේ ക്ഷേම භූමිය. ඒකනේ අපේ නිර්නවල තැන. ඒකනේ අපේ නික්ලේශී තැන. ආන්න ගේන්න ගන්න පුළුවන් නම් එතන අකුසල් නොවුන නෙවෙයි. හැබැයි ගේනේ කාර්ය වෙහසයි. හැබැයි ගිනවොත් වෙන්න තියෙන අකුසල් ටික නොවීමේ නැත්තම් මෙහෙම නොකලොස් පහළ වෙන්න පුළුවන් අකුසල් ටික රාශිය නොවි සිද්ධ කරන්න පුළුවන් එක බුදුහාමුදුරන්ට අපිට උදව් කරන්න බෑ. කිසි කෙනෙකුට උදව් කරන්න බෑ. තමන්ම දැනගන්න ඕනේ මෙතෙන්ට එනකන් නම් අකුසල් තමයි. හිත පිට ගිහිල්ලා තමයි. හැබැයි මේකට පශ්චාත්තාප වුණොත් කොරස් කටේවත් අත දාගන්න බෑ. පශ්චාත්තාප නොවි දැන්වත් අඩු ගානේ අර පුරුදු කරන ලද වමට පුරුදු කරන ලද දකුණට ඇවිදින බවට පරියන්කේ ඉන්නවනම් ආනාපානට ගේන්න පුළුවන් නම් ඒ අතින් අපි ඔක්කොටම සමාන අයිතිවාසිකමක් තියෙනවා. අපිට ඒක කරන්න බැරි හිත පිට ගියා කුසල් වුණා කියන පශ්චාත්තාපය. ඒක ඒක ඔලොමලකම. භාවිත මනසක් ඇති කෙනෙක් එහෙම පශ්චාත්තාපයේ තියෙද්දි මේ හිතා ගන්නවා පශ්චාත්තාපයේ ආව සතිය වැඩෙන්නේ සතිය සති බලයක් වෙන්නේ මම උත්සාහ කරනවා පශ්චාත්තාප වෙන්නෙත් නැහැ මට සාප කරගන්නෙත් නැහැ මං හීනමානට දාන්නෙත් නැහැ මම බලනවා ඒ වෙනුවට අරමුණේ විවේක තැන නිර්මල තැනට ගෙනත් යන්න කියලා බැලුවොත් ඒ යෝගාවචරයට කවදා හරි මේ සංසිද්ධිය කියන්න පුළුවන් මගේ හිත රූපයකට ගියා රූපයට අබිරමණයත් කරා සේවතෝ ചാපි රූපම් වේදකෝ తాපි වේදනා ඒ රූපේ ඇත්තටම දැක්කා වේදනාවකුත් පහළ වුණා මනාපමනාප නමුත් මම සතිය පිහිටුවා මම නැවත අරමුණට ආවා අන්න ඒක කියන්න පුළුවන් නම් නිවන තමයි ඒකට කියනවා භාවිත හිතක්, භාවිත කයක්, භාවිත ශීලයක්, භාවිත චිත්තයක්, භාවිත ප්‍රඥාවක් කියලා. මෙතන ඉන්න කාටවත් එක නොවෙනව නෙවෙයි. හැබැයි කිසි කෙනෙක් දන්නේ මෙන්න මේක තමයි කමඨාන් වාර්තාවට දාන්න ඕන වැදගත්ම දේ කියලා. දාන්න නැත්නම් මොකද පිට හිත පිට ගියා කියන එකට තියෙන පශ්චාත්තාපය නිසා කවදාකවත් අපි නැවත නිවස කරා ආපහු වෙන ගමන විස්තර කරන්න යන්නේ නැහැ. විස්තර කරන්න යන්න නම් මම මේ වලටත් වැරදි වෙලා තියෙනවා. මම මගේ වැරද්දට සමාව දෙනවා. හැබැයි වහාම නික්ලේශිතන්ට ගන්න පුළුවන් බුද්ධ ශාසනයක් තියෙන කාලයක් මේ. මම manussාත්භාවයක් ඇති කෙනෙක්. මේකට තමයි ක්ෂණ සම්පත්තිය කියන්නේ. මේකට තමයි ධර්මද ඇහුවයි කියලා කියන්නේ. දැන් කල්යාණ මිත්‍රත්වය කියලා කියන්නේ. ආපහු මෙතෙන් ආවට පස්සේ පේනවා නාවනම් අර පාර දිගේ දිගටම අකුසල් සිද්ධ වෙනවා. ආවනම් තේරෙනවා මන් දැන් අද පමයි මම හෙට අප්‍රමාද වෙනවා. මෙච්චරම දුරදි කියන්නේ නැතුව කතන්දර ගොතන්නේ නැතුව විතර්ක කරන්නේ නැතුව යනකොටම ලැබෙන්න නම් මේ පමා වෙලා මේක අල්ලන්න ඕන. අල්ලගෙන අනිද්දාසේ අප්‍රමාද වෙන්න මීට කලින් අල්ලන්න කටයුතු කරන්න පුළුවන්. එතකොට ඒ යෝගාවචරය තමන්ට තමන් සමාව දෙන වැරදි වෙච්ච බව දන්න. නමුත් බුද්ධ ශාසනයක් තියෙනවා. මට වඩලන කර්ම රත්සානක් තියෙනවා. සිහියක් තියෙනවා. සතියක් තියෙනවා. මම මේක වැඩ අරගන්න ඕනේ කියලා. එnde එnde එnde අප්‍රමාද වෙනකොට හිත පිට යනකොටම වගේ නිකන් ඉඟියක් එන්න පටන් ගන්නවා දැනෙන්න පටන් ගන්නවා ඔන්න බාරෙන් පිටපයින්ට හදන්න කියලා. ඒක ගොක් ජීවුන මනසකට තමයි සිද්ධ වෙන්නේ. හැබැයි ඒකක් තියෙනවා. එතෙන්ට යනකොට පිට ගියත් මුකුත් වෙන්නේ නැහැ. එයා දන්නවා විට ගියයි කියලා. ඒ නිසා එතකොට ඇති වෙන ඒ ඉමුනිටි එකට ඒ ශක්තියට ඒ අදිෂ්ඨාන ශක්තිය නිසා එයා දන්නවා පිට ගියත් මොකුත් වෙන්නේ නැහැ කියලා අර අප්‍රමාදේ වැඩ කරනකොට. ඒක නිසා සරුවචාන්සිය සඳහන් කරනවා අතේ විස නැත්තම් විස භාජනයට අත දැම්මට විස වදින්නේ නැහැ. භාවිත මනසට මේක ප්‍රශ්නයක්. භාවිත මනස මේ පාර මේ වැරදි මාර්ගය කියලා දැනගෙන වැරදි මාර්ගයේ ගියත් මොකක්වත් වෙන්නේ නැහැ. හරි අමාරුයි කමටහන් සුද්ධ කරනකොට කියන්නේ කවුරු හරි කියනවනම් මම ආනාපාන කර කර ඉන්නේ. එතකොට මට සද්දයක් ඇහුණා නන්දමාලේ සින්දුවක් කියන. මට හොඳට සින්දුව ඇහෙනවා. හැබැයි මට ඕන නම් ආනාපානට යන්නත් පුළුවන්. මං යන්න ඕනේ ආනාපානද සින්දුවද කියලා බැලුවොත් දෙකම කරන්න ප්‍රශ්නයක් නැහැ. Taman දන්නවනේ මේක පිටපාර මේක ඇතුල්පාර කියලා. අන්නේ විශ්වාසය ආවට පස්සේ සින්දුවෙන් අපි කෙලෙසෙන්නේ නැහැ. කෙලෙසෙන්න බෑ මොකද ඕන වෙලාව කන පණ්ඩ යන්න පුළුවන් සතියේ ආයුධය යතේනේ. හරිම අමාරු එක කියලා දෙන්න සදාචාරවාදී කරන නන්ද නන්දමාණ්ඩිට මෙහෙන ගහන්න ඕනේ මේ තින්දුවක් කියනවා ජීන් මම මම මට එහෙන ගහන්න ඕනේ මම මේ තින්දුව අහනවා කියලා අරක මකාගෙන අරගෙන ඇද්දගෙන ඉන්න හදනවා ආනාපානෙට ඒ කලබලේ අත්‍ය අනවශ්‍යයි යාගෙන මම මේක වැරදි පාර මම ඉන්නේ වැරදි පාරේ හැබැයි මට ඕන වෙලාවට එන්න පුළුවන් මෙතෙන් ඒක තමයි ධර්ම ආරක්ෂාව කියන්නේ මොකක්වත් වෙන්නේ නැහැ. ඒ මන් දෙතුම්පලක මන් දැන් අහගෙන හිටියා පණ්ඩිත් සංසී කියන හැටි සැක නැත්ත යන්නරපන්. සැකනම් බය නම් ගණින් ආනාපානට. දවසක හිටිනවා ශිල්ලක්කාර විදිහට යන්න අරින්න. අන්න එතකොට තමයි සතිය වැඩේ. එතකොට තමයි සතිය බොජ්ජංග මට්ටමට ගිහිල්ලා ඒ පිට ගියයි කියලා. දැන් වැස්සිතෙත් එක පැටිය බැඳලා ඉන්න වෙලාවල් හිතන්නකෝ වද වැස්සි පැටිය ලිහලා ඇසි බැඳලා ඉතින් අර පැටියාගේ වැඩේ පොක උඩ දාගෙන වලිග උඩ තියාන දුවනවනේ හැට මහැට. වැස්සි තනකොළ කෑවේ නැත්තම් කිරි නැති නිසා එක හැක් තියානවලු තනකොළේ එක හැක් තියනවලු පැටියාගේ. පැටිය දුවනවලු. ටිකක් දඟලන්න වැස්සි අරිනවා. නොපෙන්නේ හරියට <clears throat> ගල හද්දක් දාන. එතකොට වැස්සි පැටිය දුවගෙන එනවා. මොකද පැටියා ලිහලා වැස්සි බැඳලා බුදුජානක කියනවා ඒ පැටිය දඟලුවේ නැත්තම් ඌ හැදෙන්නේ නැහැ. ඌ වෙන්නේ කිරිබොන්න කිරිබොනකොට කිරි හම්බෙන්නේ නැහැ තනකොළ කෑවේ නැත්තම්. ඒ නිසා එක හැකින් තනකොළ කනවා. එක හැකින් පැටිය බලන. පැටිය මෙතනම ඉන්න ඕනේ කියලා දෙයක් නැහැ. මේක මං හිතනවා ටිකක් අමාරුයි කියලා. අමාරුයි. හැබැයි ජොලියක් තියෙනවා. මේ හොඳට භාවනා කරනකොට බරණ මතක් වෙච්ච සින්දුවක් යනවා රෙකෝඩින් එකක්. හොඳටම දන්නවා. මොකක්ක ප්‍රශ්නයක් නැහැ. මොකද මම ඉල්ලලා ගත්ත එකක් නෙවෙයිනේ. බලන්න ඒකේ යන ගමන මට ආනාපානයත් එක්ක ඇසුර නැත්තම් යන්න පුළුවන් අයිතිවාසිකම තියෙනවා නම් ඇස් බැල්මේ තියෙනවා නම් යන්න අරින්න හිතේ තරම් ශක්තිමත් වෙනවා ගියාට කෙලසෙන්නේ නැහැ ගියාට කෙලසෙන්නේ නැහැ එහෙම එකක් අපේ හිතේ තියෙනවා කියලා අපි දන්නේවත් නැහැ ඒකට හේතුව අපි සදාචාරවාදී අපි හිතන ආනාපානෙම ඉන්න ඕන ඒ නිසා එළියට යනකොටම ඇදලා අරගන්නවා. හරියට අර ගෙයෙන් එළියට යන්න දෙන්නේ නැතුව හදන දරුවෝ වගේ. ඉතින් එතකොට ඒ දරුවට කිසිම නැන්නේ සමාජ හැංගීම. අම්මා තාත්තා නැති වෙච්චාම මොනම දෙයක් කරන්න බෑ. යම් ප්‍රමාණයකට හැප්පෙන්න දෙන්න ඕනේ. ආනේ දේ කරන්ඩ මේ සතිය වැඩෙන්න දෙන්න ඕනේ. එතකොට අපි හිතනවනේ භාවනා කරන විට සද්දයක් ආපුවම සද්දයට වෛර කරනවායි කියලා. අන්න එතන තමයි මෛත්‍රිය තියෙන්නේ. ඒකට වෛර නොකර සද්දේ නෙවෙයි දෝෂේ තියෙන්නේ මගේ නැහැදිච්ච කමනේ. මේක තියදී අතෙන්ට යන්නේක ඕක පොඩ්ඩක් බලාන හිටපන්. හිත පිටට ඇදලා යන්න ගතියක් තිබුණාට උඹට මූල කර්මස්ථානට එන්න පුළුවන්කම තියෙනවා. ඒකට ද්වේෂ කරන්න එපා. සද්ද නැති ලෝකයක් නැහැ. අපි හිතනවා ද්වේෂ කරන්න ඕනේ සංවිධායකයාට බනින්න ඕනේ ඇයි මේ භාවනා කරන සද්දයාවේ කියලා ඒ කතං කතිභාවය කියන්නේ ඕකට තමයි විග්ගහිය තිටති කියන්නේ ඕක තමයි. ආන්නේ විදිහට ඉන්නවා. යාට කියන්න පුළුවන් භාවිත මනසක්. හැබැයි පටන් ගන්නකොට කාටවත් ඕක නැහැ. ඒ කවදාකවත් ඉබේ එන එකක් නේක හදා ගන්න ඕනේ. භාවිත මනසක් ඇති කෙනාට නම් අර ලුණු ටිකක් දැම්මට මේකට ලුණු රස වෙන්නේ නැහැ. වතුර ප්‍රමාණය වැඩි නේ. අභාවිත නම් අර පුංචි ලුණු කැටයක් දාපුවා ඒක ලුණු රස වෙනවා. ඒක නිසා මේ ලස්සනට කියනවා ඒක රට්ටපාල ස්වාමීන් වහන්සේ රට්ටපාල ස්වාමීන් වහන්සේ අම්මයි තාත්තයි දෙන්න එකතු වෙලා මෙයා සිවුරු අරවන්න උත්සාහ කරනවා. පරණ අඹුව වත්තනෙක් ඉඳලා තියෙනවා යහමඳුරන්. පස් දිනාම ලැහැත්ති කරනල වස්තුව පෙන්ලා සිවුරු අරවන්න හදනකොට මේ ස්වාමීන් වහන්සේ කොහොම හරි දාන ටිකක් බලඳ ගන්නවා හිමීට මාරු වෙනවා. මාරු වෙන ගම සින්දුවක් කියන යනවා. ඒ ශාන්සි කියනවා මේ මුව වැද්දෙක් මුවෙක් අල්ලන්න උගුලක් අටවල ඒකේ රසමස උලක් අමුණලා තියෙනවා. මුවෙක් ඇවිල්ලා තරුණ දක්ෂ මුවෙක් රසමස උල කාලා හැම ගස ගන්න නැතුව යනකොට මුවැද්දා ඇඬුව කඳුලෙන් බලන් ඉන්නවයි කියලා. ඒ වගේ රසමස උල කෑවට ප්‍රශ්නයක් නැහැ ඔක ඇතුලේ හැම තියනවා කියලා දන්නවනේ. gediy pitin කන්න එපා ටික ටික කපා. එතකොට හැම ළඟට ඒකට නතර කරාට අම්මා අප්පාවත් දෙන්නේ නැති රසමස උල ඔක්කොගේ තියෙන්නේ. හැබැයි මොහොවැද්ද බලා ඉන්නවා හැම ගැස් ගැස්සුනොත් මොහොවැද්ද එතනමයි. මොහොවැද්ද බලානේ හිටියට තමන් හැම කාලා උගුල ගස ගන්න නැති එක තමයි මහානකම කියන්නේ. කවුරු හරි කියන හැම කණ්ඩ දහනම් කියලා උන්ට කියන්න වෙනවා අපි බුදුහාමුදුරන්ගේ ගෝලියෝ බුදුහාමුදුර කියන්නේ සියල්ල දන්නා වූ සියල්ල දෙයට සුදුසු අපි උන්වහන්සේ අනුගමනය කරන මේ ලෝකේ තියෙන කිසියම් කාම වස්තුවක් ගාවට ගියාට අපිට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ භාවිත මනසක් තියෙනවා. ওই කිසිම කාම වස්තුවකට බෑ අපි අල්ලන්න අපි කාම වස්තුව අනුමත කෙරේ නැත්තම්. එහෙන් යෝජනාව ආවට අපි අපි ඒක ස්ථිර කෙරුවේ නැත්තම් අපි අහුවෙන්නේ නැහැ. ඒ නිසා එතන ගිය පළියට අහුවෙන්නේ නැහැ. ඉතින් අර පිටේ වනේ තියෙන මීම බයයි පඳුරට. පිටේ වනේ නැත්තම් ඌ පඳුරේ රිංගනවා. ඒ වගේ භාවිත මනසක් ඇති කෙනා ওই ලෝකයා කිව්වට උතින් යන්න බෑ උතන කාමයේ උතින් යන්න බෑ උතන ද්වේෂය උතින් යන්න බෑ උතන මොහේ කියලා පොඩ්ඩක් හිටපන් මොකද්ද වෙන්නේ කියලා ගිහිල්ලා බල්ලාවට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි භාවිත මනස නම් බෝවෙන් ලෙඩක් තියෙන තැනකට එන්න තක් නැතුව ගිය මිනිසෙක් වගේ බෝ වෙනවා. එන්නත් කරපු මනසට ඕක බය වෙන දෙයක් නැහැ නේ. ඉතින් එන්නත් කරන්න බෑ ඒ එතන ගියාට පස්සේ යන්න ඉස්සලා එන්නත දෙන්න ඕනේ. ඒකයි කියන්නේ නා කියනකන් ඉන්න එපා. තරුණ වයසේදී භාවනා කරපල්ලා. ජීවිතේ ප්‍රථම යාමේ කලු කෙස්ටිපේදී තරුණ ඕදේසේදී මුඛාදප්ප කරන්නේ කරන්නේ එක එකක් කරන්නේ. වෙන්නේ මේ ලෝකේ. ඒ නිසා අපි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ. එතෙන්ට අහුවෙලා තියෙන අටවලා තියෙන යම රසමසවුලක් තියෙනවා. ඒක කෑවට ප්‍රශ්නයක් නෑ. භාවිත මනසකින් ගිහිලා උගුල ගස්ස ගන්න නැතුව. ඉතින් ඒකටයි සරුවචනාංශයේ මේ මතුපිණ්ඩික සූත්‍රයේ සඳහන් කරන්නේ ඒක හොඳ ලස්සනට මේටදී විස්තරව එහෙම නැත්තම් කියන්න පුළුවන් ජවනිකා කීපයක් සහිතව ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා ඒක මේ මතුපිණ්ඩික සූත්‍රයත් ඇත්තරම මජ්ක්‍ධිම නිකායේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ තියෙනවා මෙන්න මහණෙනි සීක පුද්ගලයා ඔළුව බේර ගන්න හැටි මෙන්න මහණේ යෝගාවචර ඔලුව බේර ගන්න හැටි. මෙන්න මහණේ සීක පුද්ගලයා ඔලුව බේර ගන්න හැටි. මෙන්න මහණේ රහතන් වහන්සේ ඔක දිහා බලන හැටි කියලා මනස භාවිත වෙන්න වෙන්න මේ බාහිරින් එන දේ බාධාවට එන දේ සාධකයක් කරගන්න හැටි. ඒක අද වෙනකොට ඇත්තටම අපේ මේ බුද්ධ ආගමේ ගොඩක් වෙලාට කතා කරන්නේ ඒ ඒකට හේතු වෙච්ච කාරණාව දිහා බලනකොට ඒ ඒ දේ අද බුද්ධ ආගමට වෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ පාරාසරිය බ්‍රාහ්මණයාගේ ගෝලයක් කියන්නේ වෙන ආගමිකයෙක් කෙනෙක් බුදුරජාණන්සේ ළඟට ආවට පස්සේ ඉතින් ඒක සලකලා බුදුරජාණන්සේ කියනවා කොහොමද උත්තර මානවක උඹේ ගුරුන් වහන්සේත් උඹලට ඉන්ද්‍රිය භාවනාවක් සීලයක් උගන්වනවාද කියලා. ඊට පස්සේ කියනවා අපේ ගුරුවරයාත් අපිට ඉන්ද්‍රිය භාවනාව උගන්වනවා ඉන්ද්‍රිය සංවර වෙන්න කියනවා. බුදුරජාණන් කියනවා මාත් දැනගන්න කැමති ඕගොල්ලෝ උගන්වන්නේ නැහැටි. ඉතින් එයා කියනවා රූපයක් දැකපුවම කෙලෙස් පහළ වෙන්න පුළුවන් නිසා රූප නොබල ඉඳී කියනවා අපට. සද්ද ඇහෙනකොට කෙලෙස් පහළ වෙන්න නිසා සද්ද නාහින්ද කියනවා අපට. ගන්ධ රස පහස විඳිනකොට කෙලෙස් ඇති වෙන නිසා ඒකට යන්න එපයි කියලා තියෙනවා. ඒතර බුදුරජාණන් ආනන්ද හැමතෝ දිහා බලලා කියනවා ආනන්ද එහෙම නම් උප්පත්තියෙම අන්ධ මිනිස්සෙක් රහත් වෙලා ඉන්න එපානේ. ඒ රූප බලන්නෙම නැහැනේ. ඒතර උත්තර මානවය බෙල්ල කඩා දා ගන්නවා. ඉතින් ආය කතා කරන්න දෙයක් නැහැනේ. රූප නොබැලීමෙන් ඉන්ද්‍රිය භාවනාවක් වෙනව නම් uppatti අන්දයා කෙලස් නැහැනේ. uppatti බදිරයා බීරා කෙලස් වෙන්න බෑනේ. එතකොට ඒ යවනිකා ඉවරයි. සර්වඥාන්සේ සඳහන් කරනවා කදාහච කරහච ලෝකේ uppatti තථාගතෝ සම්මා සම්බුද්ධෝ. ආනන්ද මේ තාම කලාතුරකින් ලෝකේ තථාගතයන් වහන්සේනම පහන. උන්වහන්සේ දේශනා කරන ඉන්ද්‍රිය භාවනාවක්. කියලා නතර කරපු ගමන් ආනන්ද හැමතු ඉදිරියට ගිහිල්ලා සිවුර සකස් කරලා ඒකාංශ කරන වැඳලා කියනවා අවසරයි ස්වාමීන් වහන්සේ අප කෙරේ අනුකම්පා කරලා තථාගතයන් වහන්සේ කොහොමද ඉන්දිය භාවනා කරන්න කියලා. ඒතර බුදුන්සේ සඳහන් කරලා තිනවා මෙහෙම සක්මනේ යනකොට රූපයක් දකින්න. එතකොට ඒ රූපෙට ආශාවක් එනවා. භාවනා කරන එක නා මේ භාවිත ඉඳ. ඒක කියනවා මේ ඇති වෙච්ච ආශාව මේ සක්මන අතහැරලා රූපේ බලන තියෙන ආශාව ඕලාරිකම් පටිච්චසමුප්පන්න සංකතං. ඒක ඊටාම ගොරෝසුයි. පේනවා මේ මම ඉන්ඩෝනේ සක්මනේ ගියයි කියලා. එතන හටගත් එකක්. ඒ කලින් පටන් ගත් එකක් නෙමෙයි. පටිච්චසමුප්පන්න. ඕලාරිකම් සංකතං මේක සකස් කරන ලද්දක්. කියලා උත්සාහ කරනවා අර තිබිච්ච එක ඒතන් සන්තන් ඒතන් පණිදායි යද්දන් උපේක්ඛම මේ හිතිය උපේක්ෂාවේ මේ ගොරෝසු රස රස උලට ඇදිලා ගියා. ඒක ඒ වෙලාවේ අවිච රසමස උලක් හේතු හේතු පැමිණිච්ච නිසා පහළ වෙච්ච ආගන්තුක එකක්. ඒක දැනගෙන පුළුවන් තරම් බලනවර උපේක්ෂා තන්ට යන්න. කරගෙන කරගෙන කරගෙන යනකොට භාවිත මනසකට එනකොට සේක පුද්ගලයෙක් වෙනකොට සක්මනේ ඉන්නකොට හිත පිට යන්නකොටම හිතේ ලැජ්ජාවක් පහළ වෙනවා කියලා තියෙනවා. අට්ටියති හරායති ජෙගුච්චති. අන්න මගේ හිත ඔච්චර කරලා තියදී හිත පිට ගියා කියලා ආ දුකක්. ඉස්සෙල්ලන් එහෙම නෙවෙයි වපරහෙන් බලන්න හිතනවනේ රූපෙදියා දැන් තේරෙනවා මම පිටපැන්නා. උදාසීන අරමුණෙන් පිටපැන්නා. අට්ඨියති එතන ඉඳ වටින්නේ නැහැ. හරායති දුකක් මේක. ජිගුච්චති චි මට තාම බැරි වුණානේ අරක තියානින්න කියලා හිත පිට යන එකට අභිවදන අභිජ අභිනන්දන අජෝසනේ වෙනුවට ආ මට මගේ හිත දැන් අනතුරටපත් වුණා කියලා නැවත අරමුණට ගෙනත් තියන්න පුළුවන් ගතියක් තියෙනවා සීක පුද්ගලයාට. රහතන් වහන්සේට අසීක පුද්ගලයාට ඒ දැකපු දේ ප්‍රියවඩන මනවඩන දෙයක් වුණත් ඒකේ අසුබේ දකින්න පුළුවන් කියලා තියෙනවා. ඒ මන දකින්න දේ අසුබේ දනවන අප්‍රිය දෙයක් වුණත් ඒකේ සුබේ දකින්න පුළුවන්. සුභාසුබ නැති එකේ සුබේ දකින්න පුළුවන්. සුභාසුබ නැති එකේ අසුබේ දකින්නත් පුළුවන්. ඒ නිසා ඒ රූපයෙන් ඇදගෙන යන්නේ නැහැ. ඒක නිසා බැලුවයි කියලා රාතන් හන්දට මොකුත් වෙන්නේ නැහැ. කවුරු සුභයක් පෙන්වන්න හැදුවත් ඒකේ අසුබේ දැක් ගන්න පුළුවන් යාර. කවුරු අසුබයක් පෙන්වන්නට ආව සුබේ දැක් ගන්න. එතකොට රූපෙන් නෙවෙයි විනිශ්චය තියෙන්නේ භාවිත මනසෙන්. නිසා භාවනා කරගෙන කරගෙන යනකොට යෝගාවචරයට වැටෙන දේ තමයි පිට යන එක වළක්වන්න බෑ. පිට ගිහිල්ලා ආපහු ගණ්ඩ ගණ්ඩ වෙලාවක නිකන් ඇහැට කන්ට නාසයේ දිවට නෙමෙයි මොකද්දෝ දැනුමකින් තියෙන ඔන්න පිට ගියයි කියලා. ආන්න එතනදී මම කොතෙන්ද දැනවත හිත ගන්න ඕනේ කියලා දන්නවනම් අපි සරණයි සසරණයි මේ සනාතයි. ඒ විලාදි මම මොකද කරන්න ඕනේ කියලා දන්නේ නැත්නම් අසරණයි අනාතයි. මම අවුලක ඉන්නකොට හිත තියන්න ඕන තැන දන්නවනම් භාවිත මනසක්. සක්මනේ ඉන්නවනම් මම ඇවිදින බව දන්නවනම් එච්චරයි. පරියංගේ ඉන්නවනම් මම ඉඳගෙන ඉන්න බව දන්නවා එච්චරයි. ඉරියව්වනේ මින පිඟාන කෝපයක් හොදනවා මම මේ පිඟාන කෝපේ හොදන බව දන්නවනේ මම මේ වැසිකිට කරනකොට වැසිකිලි කරන බව දන්නවනේ කැසිලි කරනකොට කැසිලි කරන බව දන්නවනේ සසරණයි සනාතයි ඉතින් මේක භාවිත මනසක ස්වરૂපේ නිසා ඔබ පර්යංකේටම සීමා වෙච්ච නිස්සරණ වනේටම සීමා වෙච්ච දෙයක් නැහැ මෙහිදී තමයි පුරුදු කරන්නේ පුරුදු කරලා ගිහිල්ලා ලද්ද ලද්ද අවස්ථාවේ උත්සාහ කරලා බලන්න මේ මොනම නන්නත්තර වුණත් මේ කය සරණ යනවනම් ඉරියව්ව හිතපවත් කරනවනම් මේක බුදුන් වාගේ තමයි. එතරම් තමයි බුදුහාමුදුරුවෝ ඉන්නේ. මේ සසංජීමි සමනකේ වියාමත්තේ කලීබරේ දුක්ඛංච පඤ්ඤාපේමි දුක්ඛ සමුදයංච පඤ්ඤාය මහණ මේ බඹයක් පමණ වූ සංඥාව සහිත මනස සහිත මේ කයෙහි මම සියල්ල පනවනවා කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. අපි ඒක තියාන බාහිර හෙව්වොත් අභාවිත මනසක් වෙනවා. එහෙම නැත්නම් අසරණ තත්වයකටපත් වෙනවා අනාථ වෙනවා. ඒ නිසා අපි මේ කය ඉරියව සරණ පිහිට කරගන්න ගත්තොත් manussකම කියන්නෙම නිකන් කියන්නේ දෙන උප්පත්තියම නිවන් දැකලා තියෙනවා. උප්පත්තියත් එක්කම නිවන් දැකලා තියෙන නමුත් බලන්නේ බාහිරේ නිසා අපිට ඒකේ මේ සමාදන් වීමක් වෙන්නේ නැහැ. කවදා හෝ භාවනා කරුවාට පස්සේ අලුතෙන් මොකක්වත් හම්බෙන්නේ නැමේ මෙතෙක් කල නොසලකපු කය තමංග හොඳම කල්යාණ මිත්‍රයා හොඳම මෛත්‍රී බාටපත් වුණාට පස්සේ තව ස්වර්ගයක් කොමටද ආයේ හෙට ඕන්නේ අනිද්දා ඕන්නේ තව කෙනෙක් ඕන්නේ ඒකට හිටියට ප්‍රශ්න නැහැ තමන් තමන්ගේ කයත් එක්ක බොහෝම ලස්සන මේ ප්‍රේම ජවනිකාවක් පටන් ගන්නවා නැත්නම් අපි කියනවා මෛත්‍රියක් පටන් ගන්නවා ඉතින් සීල දිනාට වෙන්නේ අලුත් හැකින් බලන්නේ මේ මුළු වැඩමුළුවම මේ ධර්ම දේශනාවලියම හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් මේ ලෝණපල සූත්‍රය සම්බන්ධ කරගත්ත ධර්ම දේශනාවේ දේශනාපදී නිමාව සටහන් කරනවා සියලු දෙනාට සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා